හොඳයි. එහෙනම් ඉතින් අපි මොන හරි ටොපික් එකක් අරගෙන කතා කරමු මේ වෙලාවේ. මොකද මේ දැන් මේ වගේ අවස්ථාවක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින් ඇත්තටම. හරිම අඩු අපි මොකද අපි ලෝකෙත් එක්ක යන ගමනත් එක්කදී අපිට මේ ධර්මයේ කියන තැනට අපි මූලිකත්වයේ දීලා තියෙන්නේ බොහොම ටික දෙනයි. ඉතින් ඒ ඒක තමයි අර බුදු පියාණන් වහන්සේ කියලා තියෙන සද්ධා. බුදු පියාණන් වහන්සේට මුල් පුටුව නොදී කවදාකවත් මේ ගමන යන්න බෑ. අපි ගොඩාක් මිනිස්සු ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ එදා මායයත් එක්ක මේ සියලු වැඩ කටයුතු ඉවර කළා වෙලාවක් තිබුණු බුදු පියාණන් වහන්සේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොනවාද මොනවාද කිව්වේ කියලා. කවදාකවත් ඉතින් ඒක හරියන්නේ නැහැ. මායයාගේ ඔඩොක්කුවේ ඉඳලා කොහොමද බුදු බුදු පියාණන් වහන්සේගේ බණ බණ අහන්නේ? කවදාකවත් වෙන්නේ නැහැ. එහෙමමයි. එහෙමමයි. අන්න ඒක. එතකොට ඉතින් ඒ සද්ධාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒකනේ සද්ධාව මුල් වෙලානේ අනිත් අනිත් ඉන්ද්‍රිය ටික පිහිටන්නේම. ඒ සද්ධා ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. ඉතින් මට එහෙනම් ඉස්සල්ලාම අපිට එන්න ඕනෙම දේ තමයි අපි දන්නේ නැහැ කිසි දෙයක්. බුදු පියාණන් වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේමයි සියල්ල අවබෝධ කරේ. නේද? එහෙනම් ඒ අවබෝධ කරපු දේ අපි මෙච්චර කාලයක් අපිට අපි දැක්කේ නැති නිසානේ මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම ගමන. මෙහෙම ගමනක් මේ සංසාරේ අපි අතරමං වෙලා තියෙන උන්වහන්සේ කියපු දේ අපිට හම්බ වෙලා නැති නිසායි. ඒ අපේ තිබිච්ච අපිට හේතු සකස් නොවිච්ච නිසා නේද අපේ තිබිච්ච මාන්නේ උද්දච්චකම මේ හැම දෙයක් නිසානේ එහෙනම් අද තවත් තවත් ඉතින් අපි ප්‍රමාද වෙනවා නම් අපිට ඉතින් හිතාගන්න අපිට හිතාගන්න බෑ අපි කොහෙටද වැටෙන්නවත් කියලා. ඊගාවට දැන් කොහොම හරි අපි මේ ප්‍රාතිහාර්යයක් පාල මනුස්ස ලෝකෙක ඉපදිලා තියෙනවා. දැන් ස්විප් එක ඇදිලා තියෙන්නේ. සල්ලි ගන්න සල්ලි නොගෙන ගියොත් මේ සැරේ ඊගාව සැරේ කොයි ලෝකෙක වැටෙනවද කියලා කවුද දන්නේ? නේද කාටද කියන්න පුළුවන් කාට කාටවත් කියන්න බෑ අන්න ඒකයි මොකද අපි මේ අපිට පරිසන් අපිට විපාක නොදුන්න මොන තරම් දේවල් තව හිර වෙලා තියෙනවද කොයි එකක් එන්න පුළුවන් ඉස්සරහට අන්න ඒකනේ වැඩි ඒ කොහොමවත් කමන්නේ දැන් මේ අවස්ථාව අපිට හම්බ වෙලා තියෙනවා ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි හොඳම දේ මොකද අර මේ අපිට මිනිස්සෙක් හැටියට හම්බ වෙලා තියෙන්නේ තාම සුළු කාලයක් මේ අවුරුදු 100ක් කියන්නේ පොඩි කාලයක් ඈ ඊට බලන්න මේ පොඩි කාලය ඇතුළත මේ කතන්දරේ අපි ඒකෙත් වැඩි කාලයක් අපිට ප්‍රයෝජන නොගෙන යන ගමනක් යනවා නම් ඉතින් ඒක අපි තරම් දුෂ්ප්‍රාඥයෝ තවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔබතුමාට මේ ඔබතුමාට මොකද්ද තීරලා තියෙන්නේ ධර්මයේ ගැන? මොනවද කියන්නේ? ඔබතුමාට මොකද්ද මේ ලෝකෝත්තර මඟ කියලා ඔබතුමාට අහුවෙලා තියෙන්නේ? කියන්න බලන්න පොඩ්ඩ විස්තර ටික. ඔබතුමා පොඩ්ඩ විග්‍රහයක් කරන්න බෑ. මම කිව්වොත් මෙහෙම දෙයක්. ඔබතුමාට ස්පර්ශය ස්පර්ශ වෙලා නැහැ කියන තැන කොහොමද ඔබතුමාට දැනෙන්නේ? කවදාක්වත් ස්පර්ශය ස්පර්ශ වෙලා නැහැ කියලා. මෙන්න මේ කතන්දරේ. ඔන්න ඔතනින් පටන් ගත්තා. ඔබේ මාත්‍ය තේරුවන් සන්න දැන් මේ මෙහෙමයි දැන් අ දැන් අපි ජීවිතේ ගත්තහම මතක ඇති කාලෙක ඉඳලා අපි කවුරු කවුරුත් කරන්නේ මේ රූප බලනවා, ශබ්ද අහනවා, මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පහෙන් ඒ වැඩ පිළිවෙල කරගෙන යන එකනේ දැන් දැන් අපේ මතේ දැන් අපි නිතරම දැන් උදාහරණයක් ගත්තොත් රූපයක් බලනවා කියන එක ඇතුලේ මේ රූප කියලා අපි යම් සංකේත ටිකක් තියෙනවා සම්මතයේ ඒව ටික සම්මත හදාගෙන ඒ සම්මතයේ ඒ එළියේ තියෙන රූපයක් විතරම අපි දැන් අර ඔබතුමා ගත්ත පොයින්ට් එක ගත්තොත් දැන් මෙතන මට ඔළුවට ගලාගෙන කාරණා ගොඩක් තියෙනවා නමුත් අර ඔබතුමා ගත්ත පොයින්ට් එක ගත්තොත් අපි කවදාවත් රූපයක් දැකලා නැහැ මේ මොකද රූපයක් එහෙම බලන්න බැරි හිතට මේ හිත කියලා කියන්නේ අතිශය සියුම් ස්වභාවයක් නිසා මේ එළිය තියෙන දේ කවදාවත් බලන්න බෑ එළිය තියෙනවා කියලා බලනවා කියලා හැඟෙනවා ඉතින් ඒ හැඟීමත් එක්ක මේ අර හිතම තමා මේ අර අපි කලින් කතා කර දෙයටම සම්බන්ධ කරොත් අපේ මහත්ය අර කිසතියේ දැන් මේ හිත මේ හිතම තමයි මේ බලන්නේ හිතමනේ පේන්නේ දැන් ඒ කියන්නේ හිතෙන් තමයි දැන් රූප කෙලිම රූප පේනවා කියලා කියන්නේ මේ හිතට තමයි පේන්නේ. ශබ්ද ඇහෙනවා කියලා කියන්නේ හිතට තමයි. ద్వාරයකින් එබිලා බලනවා, ඇහැ කියන ద్వාරයෙන් එබිලා බලලා, කන කියන ద్వාරයෙන් ඒ ඒ ద్వාර කියන්නේ එබිලා බලනවා කියලා කියන්නේ ඒක මේ අර සම්මතේ කතා කරන විදිහට. නමුත් අර මේ හිතම තමා මේ හැමදේම හැඟීමක් විදියට හදලා ෆෝම් කරලා දෙන්නේ නමුත් ඇත්තටම බැලුවහම එළිය තියෙන පදාර්ථයි මේ හිතයි කවදාවත් සම්බන්ධ වෙලා නැහැ. ඒක හේතුපත්‍ර හේතු හේතු ප්‍රත්‍ය අනුව දෙක අපිට පේනවා නිකන් ඒක නිකන් එකිනෙකට එකක් සම්බන්ධ වෙලා එනවා වගේ. නමුත් ඇත්තටම බැලුවහම මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙලා ගලාගෙන යන කවදාවත් සම්බන්ධ වෙන්නේ නැති දෙකක්. අන්න හරි. සම් කවදාකවත් සම්බන්ධ වෙන්නේ නැති දෙකක් නම් රේල් පීලි දෙකක් වගේ. එහෙමයි. නේද? හැබැයි කෝච්චියක් යනවා. විඥානය කියලා. කෝච්චියක් යනවා. මේ පීලි දෙක අරගෙන. පීලි දෙක උඩ. කෝච්චියක් යනවා. හරියට හරි. ඒ කියන්නේ නාමයේ අන්තිගුණුයි රූපයේ අන්තිගුණුයි පීලි පීලි දෙකක් උඩ කෝච්චියක් යනවා විඥානය කියලා සංසාර ගමන. නේද? මේක නොදන්නා තාක් ආන් හරි මේ මේක නොදන්නා තාක්කල් මේ කෝච්චිය නැගලා යනවා. මේකනේ වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අන්න බලන්න. එතකොට එහෙනම් අන්න එතෙන්දී අර මං කිව්ව කෑල්ල. එතකොට බලන්න එහෙනම් අර ස්පර්ශ ස්පර්ශ වෙලා නැහැ කියන එක පේන එකට අදාළ දෙයක් නෙවෙයි නේද හිත හදාගෙන තියෙන්නේ. පේනවා කියන තැනින් ගත්තාම හිතෙන හිතෙනවා කියන හිතෙන බවකින් තමයි අපිට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ. නේද? ඇහෙනවා කියන තැන දැක්කහම ගත්තාම ඇහෙනවා කියන තැනදී හිතෙන බවකින් තමයි ලෝකේ හම් වෙලා තියෙන්නේ දැනෙනවා කියලා ගත්ත දැනෙන සම්පූර්ණම එහෙමයි එහෙමයි සම්පූර්ණ මේ හැඟීම් හැඟීම් ගොඩක් මත පදනම් වෙච්ච ලෝකයක් තියෙන්නේ සම්පූර්ණ මේ ඒ කියන්නේ තනිකරම හැඟීම් පොදියක් නේද අපේ මහත් හැඟීම් පොදියක් එතකොට බලන්න අපි හිතන් ඉන්නවා අපි මේ රූප ලෝකයක් පරිහරණය කරනවා කියලා නේද අපි මේ බාහිරත් එක්ක සම්බන්ධයක් වෙලා අපි මේ ලෝකයක් හදාගෙන යනවා කියලා හිතුවට අපි ඉඳලා තින්නේම නාම ලෝකයකනේ බලන් යනකොට පැහැදිලිව. අපි හිතන්නේ රූප ලෝකෙක අපි ඉර වෙලා ඉන්නවා කියලා. අපි පරිහරණය කරන්නේ රූප ලෝකය කියලා හිතුවට අපි ඉඳලා තියෙන්නේ නාම ලෝකෙක. අන්න බලන්න වැඩි. අන්න බලන්න වැඩි. අපි ඉඳලා තියෙන්නේම නාම ලෝකෙක. එතකොට බලන්න එහෙනම් අපි නාමයේ අන්තයේ කියන පැත්තෙම ඉඳලා තියෙනවා. එහෙනම් අන්න එතනින් අපි ගත්තොත් එහෙම අන්න ඒ ඒ කතන්දරේ. හැබැයි මේ නාමයේ අන්තෙට නාමයේ පැත්තට මේ වගේ මනසට මේක හදාගන්න නම් අරක නැතුවත් බෑ. නේද? අර ආභ්‍යන්තර ආය ආභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන කතන්දරේ සිද්ධ වෙන්නත් ඕනේ. ඒ සිද්ධ වෙන්නේ අන්න ඒකයි. එතකොට එහෙනම් අන්න බලන්න ඔන්න ඕක නොදන්නාකම නිසා තමයි මේ ගොඩක් අය අන්තිකට වැටෙන්නේ සබ්බන්නත්ති කියලා. කෙලින්ම සබ්බන්නත්ති කියලා. අන්න බලන්න සබ්බන්නත්ති කියලා අන්තිකට වැටෙනවා. ඔබතුමා ගත්ත මේ උදාහරණයම උල්ප කීයටවත් රේල් පාරි රේල් පිළි දෙකක් දෙකම නැතුව කෝච්චියක් යන්නේ නැහැ නේද කීයට අන්න ඒක තමයි හරියටම හරි <laughs> රේල් පිළි දෙකක් තියෙන්න්නත් ඕන රේල් එක ඔක්කෝ මේ හේතු ගැලපිලා ඒ හේතු ගැලපීම මතයි මේ පලය විද්‍යමාන වෙන්න ඉතින් ඔය ඔක්කෝම මේ හේතු අනන්ත අප්‍රමාණ හේතු ගැලබීමකින් නිරන්තරයෙන් මේ කත් ක්‍රියාවලිය සිද්ධවීමක් නෙවෙන්න දැන් එකකට එකක් ප්‍රත්්‍ය වෙලතින් එකක් එකක් ඇතිවුණු එකක් වෙනස් වනොතින් පලය වෙනස් වෙනවා ඒක එක පොඩි හේතුවකින් පලය වෙනසද කොහමුණ ත්‍රේල් පිරි දෙක මේන් දෙක ඒ දෙක ඒ කරේල් පිල්ලක් ඩැමේ ජුනත් කෝච්චි යන්න බෑ කෝච්චි යන්න බෑ හරියට හරි හරි අන්න ඒක තමයි අන්න ඒක තමයි කතන්දරේ එතකොට එහෙමනම් කෝච්චයක් ඇත්තෙත් නැහැනේ අපේ මහත්තයා රේල් පීලි දෙක නැත්නම් කෝච්චියක් කියන දෙයක් නැහැනේ අන්න ඒකනේ කෝච්චියක් අපිට කතා කරන්න වෙන්නේ රේල් පීලි දෙකක් තිබුණොත් කතා කරන දෙයක් නැහැ තිබුණොත් අන්න හරි හරි හරියට හරි එතකොට රේල් පීඩිතයක් කතා කරන්න වෙන්නේ අපිට කෝච්චියක් තිබුණොත් තමයි. කෝච්චියක් යන කතන්දරයක් අපිට හම්බ වුණා. එතකොට මේ ලෝකේ එතකොට එහෙනම් අපි ඔන්න ඔතන තමයි අපි ඇත්තටම අපි දන්නේ නැතුව ඉඳලා තියෙන තැන නේ. දැන් මට හිතෙනවා දැන් ඒක නිලක්ෂණ මහත්තයට ඒ ඒ ඔක්කොම හොඳට ක්ලියර් වෙලා ඇතිනේ නේ. නැත්නම් අපිට නිකන් ඒ ඒ ඒක අපි සරලවම අපි ගත්තොත් එහෙම දැන් ඇයි අපිට ආයතන හයක් හම්බ වෙලා තියෙන්නේ? මේ ආයතන හයේ ස්වභාවය නිකන් බැලුවොත් එහෙම එකකට ඒ කියන්නේ දැන් චක්කායතනෙන් කරන්න පුළුවන් දෙක දේ සෝතායතනෙන් කරන්න පුළුවන්ද? ඒතර සෝතායතනෙන් කරන්න පුළුවන් එක ගහනායතනෙන් කරන්න පුළුවන්ද? මෙන්න මෙහිම බැලුවොත් මේ ආයතන 6 ගැන මේ ඉන්ද්‍රිය 6 දෙනා මේ ඉන්ද්‍රිය ටික අරන් බැලුවොත් එහෙම එකකට කරන්න පුළුවන් එක තව එකකට කරන්න පුළුවන්ද? බෑනේ. බෑනේ. ආ එහෙනම් දැන් මේ ඇහැ කන නාසය දිව කය මේ පහෙන් පහක් කරන්නේ නේද? මේ පහෙන් පහක් කරන්නේ. අන්න බලන්න එකිනෙකට වෙනස් කෘත්‍යයන් පහක් තියෙන්නේ නේ. එතකොට ඕක තමයි මහවේදල්ල සූත්‍රයේ පෙන්වන්නේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අතර පැවැත්තිනේ සංවාදයේදී සාරි කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා මේ මේ මේ ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ කියලා තියෙන මොනවද ඉන්ද්‍රියෝ කියන්නේ කියලා. ඉතින් අන්න එතකොට පෙන්වනවා මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා මෙහෙම පෙන්වනවා. පෙන්නලා ඊට පස්සේ පෙන්නනවා මේ ඒවේ කෘත්‍ය මොකක්ද කියලා. අන්න එතකොට තමයි බුදු චාරිපුත් මහ රහතන් වහන්සේ පෙන්නනවා මේ ඇහැ චක්ක ඇහැ කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා කියලා. කන කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. දිව කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. නහය කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. කය කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා කියනවා. හැබැයි ඒ පිහිටලා අනුභව කරන ආහාර එකක්වත් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න කියන විදිය අන්න අර කතාවනේ එතකොට බලන්න හිත ඒ කියන්නේ ඇහැ උපයෝගී කරගෙන හිත ගමනක් යනවා දිව කන උපයෝගී කරගෙන හිත ගමනක් යනවා දහය උපදී උපයෝගී කරගෙන හිත ගමනක් යනවා දිව උපයෝගී කරගෙන හිත ගමනක් යනවා කය උපයෝගී කරගෙන හිත ගමනක් යනවා හැබැයි ඒ පස් දිනකට කවදාකවත් ඒක හම්බ වෙන්නේ නැහැ කියන අන්න බලන්න එතකොට අපිට හොඳට පේනවා මේ එනම් මේ හිත හදා ගන්න දෙයි මේ හිත හදාගන්න කිසිවක් ඇහැ කන නාසය දිව කය කියන පස් දෙනාට කවදාකවත් හම්බ වෙලා නැහැ. නේද? එතකොට එහෙනම් අපිට දැන් මේ මොහොතේ ඔන්න ඔය චුට්ට අවබෝධ වෙච්ච තැන. ඊ කියන්නේ ඔය ඔය චුට්ට අවබෝධ වෙච්ච තැන අපිට එනවා නිකපාරම මෙහෙම දෙයක්. එහෙනම් ඇහෙන් ලෝකයක් කවදාකවත් හම්බ වෙලා නැහැමයි කියලා. නේද? ඒ කියන්නේ ඇහෙන් ලෝකයක් අපිට හම්බ වෙලා නැහැ. එහෙනම් ඇහැට ලෝකයක් හම්බ වෙලත් නැහැ. ඇහැ ඇහැ කියලා අපි දැකලා ලෝකයක් අපි අල්ලලා නැහැ. හිතලා තමයි අල්ලලා තියෙන්නේ. දෝකයකට ආන්න බලන්න ඇහැ උපයෝගී කරගෙන හිත හදාගත්ත එකක් තමයි අපි දැනගෙන තිබිලා තියෙන්නේ. ඒක හැබැයි ඇහැට හම්බ වෙලා නැත්තම් ඇහැ කියන්නේම හිස් ගියක් කියන එක අපිට පැහැදිලි. හොඳටම. හොඳ අන්න. එතකොට එහෙනම් අපිට පේනවා අර ඇහැ කන නාසය දිව කය. එහෙනම් මේ පහ මේ පහම හිස්කෙවල් පහක් කියලා. අපිට මේ වෙලාවේ ඥානයක් පහළ වෙනවා. එහෙනම් ඔන්න බලන්න මේ වෙලාවේ මේ අන්න අන්න ඒ වගේ සියුම් තැන් තමයි මම කියන්නේ නම් කෙනෙක්ට දැනගන්න ඕන තැන. එහෙනම් ඔන්න ඔය චුට්ටින් අපිට ඥානයක් එනවා නේද? මේ ඉපදිච්ච අත්භවයේදී කවදාකවත් ඇහැට පෙනිලා නැහැ කියලා. නේද? ඇහෙන් ලෝකයක් දැකලාම නැහැ කියලා. කනෙන් නහයෙන් දිවෙන් කයින්. එහෙනම් මේ මේ මේ පහ උපයෝගී කරගෙන මනෙන් තමයි ලෝකයක් අල්ලලා තියෙන්නේ. එතකොට අපිට ඥානයක් එන්න ඕනේ මෙහෙම. ඇහෙන් කරන එක කනෙන් කරන්න බැරි නම්, කනෙන් කරන එක දිවෙන් කරන්න බැරි නම්, දිවෙන් කරන එක නහයෙන් කරන්න බැරි නම්, ඒ ඒ හතරෙන්ම කරන එක කයෙන් කරන්නත් බැරි නම්, එකකට එකක් වෙනස් කෘත්‍යයන් මේ පහෙන් කරපු එකක්වත් හිතින් කරන්න පුළුවන්ද? ඔන්න අපිට ඥානයක් එන්න ඕනේ. නේද? එහෙමයි. ආන අන්න එතකොට පේනවා එහෙනම් ඇහෙන් රූප බලන්න පුළුවන්ද? <laughs> කනෙන් සද්ද අහන්න පුළුවන්ද? දිවෙන් රස දැනගන්න පුළුවන්ද? ඒ කියන්නේ මනෙන් පුළුවන්ද දිවෙන් කරපු කාර්ය හිතන්න? එහෙනම් මෙන්න මේ කතන්දර ටික අපිට පොඩ්ඩක් පොඩ්ඩක් ලියන්න ඕනේ. එහෙනම් ඇහෙන් කරපු කෘත්‍ය කාටවත් කරන්න බැරි නම් එහෙනම් එහෙනම් බලන්න හිතේ කෘත්‍යය තියෙන්නේ මොකද්ද වෙන එකක් නේ. ඒකෝට බලන්න හිතෙන් කවදාක රූප බලන්න පුළුවන්ද? හිතින් හිතින් කවදාකත් රස දැනගන්න පුළුවන්ද? එහෙනම් හිත කවදාකත් කෑම කාලා තියනවද? හිත කවදාකත් තේ බීලා තියනවද? හිත කවදාකවත් ටීවී බලලා තියනවාද? මෙන්න මේ කතන්දරේ අපිට ටිකක් ටිකක් සියුම්ම ලියා ගන්න ඕන තැනක්. එතකොට අපිට පේනවා එහෙනම් මේ සංසාරේ අනවරත සංසාරේක ආපු ගමනේදී කොහේ ඉපදුනත් මේ කාම ලෝකික රූප ලෝකික අරූප ලෝකික 31 ලෝකධාතුවේ මොකී ඉපදුනා මේ ආයතන හයත් එක්ක හරි එක්ක තුනක් එක්ක හරි එක්ක එකක් එක්ක හරි මෙන්න මේ විදිහට ඉපදිලා තියෙනවා හැබැයි කෝකී ඉපදුනා ඇහැ ඉපදුනා කිව්වට ඉපදිලා තියෙන හිත. නේද? කන ඉපදුනා කිව්වට හිතදිලා තියෙන හිතක්. දිව, නාසය, කය මේ මොකක් ඉපදුනා කියලා හිතුවා. ඉපදිලා තියෙන හිතක්. එහෙනම් හටගෙන තියෙන හිතක්. හැම මොහොතකම හටගෙන තියෙන හිතක්. ඔන්න ඔතන අපි තව චුට්ටක් සියුම් ලිව්වා. මේ හිතක් හට ගන්නවා කියන එක වෙන්නේ කොහොමද? කොහොමද හිතක් හටගන්නේ? මොකද්ද මේ හිතක් හට ගන්නවා කියන කතන්දරේ? අපි දැනගන්න ඕනේ ඔන්න ඔතනනේ. ඇයි දැන් එහෙනම් ලෝකෙම ලෝකෙම ලෝකෙම ලඟු වෙන්නේ උතුන්ට විතරයි දැන් එහෙනම් අන්න හරි. ඒ කියන්නේ ලෝකයක් කියලා පනවන්න පුළුවන් හිතකටනේ. අන්න හරි. අන්න හරි. එතකොට අපිට පේනවා අර අර පරණ උපමාවක් නේද? අර පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ මේ මේ රහතන් වහන්සේ කෙනෙක් දීපු උපමාව. අර පුංචිම රහතන් වහන්සේ කෙනෙක් අර වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට දීපු උපමාව. මොකද්ද? තලගොයේ හිල් හයක් තියෙන හුභාකට යනවා. පහක් පහල එකක් දිහා බලන් ඉන්න කියනවා. මොන බලන්නකෝ නේද? දැන් ඔන්න අපිට පේනවා පහක් වහලා එකක් බලාගෙන ඉන්න කියනකොටම ඇත්තටම මොකද්ද මේ කතාව කියලා. ඔන්න දැන් මේ ටික ලියාගත්තේ ඉතින් අපිට මේ උපමාව තේරෙනවා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මේ පහ ඇත්තටම මේ පහට ලෝකයක් හම්බ වෙලා නැහැ. එහෙනම් මේ පහ වහන්න පුළුවන්. එහෙනම් එකයි බලන්න තියෙන්නේ මනස විතරයි. මේ හිත ගැන විතරයි අපිට එහෙනම් අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි එතනට දැන් හිමින් හිමින් අපි ලඟ වෙනකොට එහෙනම් මේ හිතක් හටගන්නේ කොහොමද? අන්න එතන විස්තර කරුත් නිලක්ෂණ මහත්තයා කොහොමද අපිට හිතක් හටගන්නේ? ඇහක් ගැටුණත් කනක් ගැටුණත් නහයක් ගැටුණත් දිවක් ගැටුණා කයක් ගැටුණා මනක් ගැටුණා කොහොමද මේ හිතක් හටගන්නේ අපි ඒක ඒක බැලුවා ඔව් එහෙමයි අපේ මහත්තයා දැන් අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවකින්ම ගත්තොත් ඕක දැන් ආරම්භන විඥාන ලක්ෂණ චිත්තං කියලා උන්වහන්සේ දේශනා කළා තින්නේ අරමුණක් දැන ගැනීම අරමුණක් හඳුනා ගැනීම තමයි මේ සිත සිතක් හටගන්නවා කියලා කියැන් දැන් අර අපි කලින් කතා කරා වගේ දැන් ඒ ප්‍රත්‍ය පහසුකං ටික හේතු හේතු අනුව සකස් වෙලා වුණහම හිත හට ගන්නවා කියන එක පලයක් විදියට සිද්ධ වෙන දැන් අර අර ඇහැ ගත්තතින් ඇහැ රූපය ඇහැ රූපය ඉදක ආරම්මණයවීම තුළින් හිත හටගන්න කන ශබ්දය ඔය විදියට මේ ඉන්ද්‍ර ඉන්ද්‍රී ටික කියන මූලික බේසික් විස්තර කිරීම ඕක නේද අපේ මහත්තයා. ඔව් ඔන්න ඕක තමයි. හරියට හරි. අන්න එතකොට හිත හට ගන්නවා. එතකොට අපිට යමක් දැනගන්න තැන. එතකොට දැනගන්න තැන. ඔව්. අපි හිතමු දැන් මේ කෝපයක් කියලා හම්බ වෙන තැන. ඇහැ රූප ගැටෙනවා. එක්ක කන ශබ්ද ගැටෙනවා. දැන් මේ මම කතා කරන්නේ ඔබතුමාට ඇහෙනවනේ. එතකොට මේ දැනගන්නේ කොහොමද දැන් මේ කන දැන් මේ මේ පණිවිඩය හැදෙන්නේ කොහොමද උතන කොහොමද ඔබතුමාට ඇහෙන්නේ අපි මේක එහෙම එතනම තමයි ඔව් න්‍යායත් එක්කම අපි ප්‍රායෝගික පැත්තත් ප්‍රායෝගික පැත්ත තමයි කතා කරන්න ඕන වැඩියෙන්ම මොකද මේක දැන් ත්‍රිපිටක පොතේ තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ නේද ප්‍රශ්නේ තියෙනවා උත්තරේ තියෙනවා අපි ගාන හදා ගන්න ඕනේ කෙනා කෙනා හදාගන්න බහුතර මේ තියෙන සමාජය තියන ප්‍රශ්නයක් ඕක දැන් අර අර්කම ගලපගණ්ඩ ගියාට ඕක ගලපගන්න බෑ තමාට ගෝචර වෙන විදිට ප්‍රක්ටිකලි අරබතුමා කිව්වගේ මේක ප්‍රායෝගිකව තමාගේ තමාගේ තමාගේ තින ඒ පරිසරයට තමාට දැනෙන ස්භාව අනු ගලප ගැනීම තමයි වඩාම් ප්‍රායෝක දැ ඔබතුමා විග්‍රහ කරන ප්‍රායෝගිකව ප්‍රායෝගිකව මේ මොකද්ද මේක මේ වෙන කතන්දරේ වෙන ක්‍රියාවලිය දැන් ඇත්තටම බැලුවාම මේ නොකඩවා මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට මේ හේතු යම් යම් හේතු දැන් අපි උදාහරණයක් විදිහට ඇහැ ඇහැ රූප කියන එක ගත්තොත් දැන් ඇහත් තියෙන්න ඕනේ රූපත් තියෙන්න ඕනේ අර ඇහැයි රූපයි දෙකේම එකතුවක් විදියට තමයි අඳුනා ගැනීම තුළ සිතක් හටගන්න දැන් අර ඒක සම්පූර්ණයෙන්ම ඇහැ කියලා කියන්නේ පූර්ණව අපිට ඒක විපාක විදියට හම්බෙච්ච දෙයක් ඇහැක් ලැබිලා තියෙනවා ඒ ලැබිච්ච හැට අනන්ත ප්‍රමාණ රූප පේනවා කියලා අපි සම්මතයේ අපි කතා කරන රූප බලනවා පේනවා ඉතින් ඔය ඔය දෙක ඔය දෙක එකතු වීම තුළ හිතක් හටගන්නවා කියලා මේ යම් හැඟීමක් ඒ ඒ කෙනාට ආවේනිකව දැන් අපි ගත්තොත් තමාට දැන් මම ගත්තොත් ඒ තියෙන සංකල්ප ටිකක් අනුව ඒ සංකල්ප රාමුව ඇතුලේ මෙන්න මේ අහවල් දේ කියලා හැඟීමකින් අඳුනා ගන්නවා ඕක නොකඩවාම ඕක නොකඩවාම නොකඩවාම නොකඩවාම මේ මේ මොහොතේ වෙන්නෙත් ඔය දේ ඊයේ වුණෙත් ඔය දේ හෙට වෙන්නෙත් ඔය දේ දැන් අපි භෞතිකවාදය ගත්තොත් දැන් සමයි මේ අපි අපි අතරම ඉන්නෝනේ භෞතික එය විතරයි තියෙන කියලා ඒ කියන කියන පුද්ගලයොත් තින භෞතිකවාදය දරන දැන් භෞතිකවාද්‍යයන්ටත් මේ කරුණ තේරෙනවා මේ මේක කොච්චර කරත්තා මේ සරල කරුණන්නේ තමාට මේ මේ දැම් මේ දැන් රූපයක් ඇහැට පෙනිලා එක අඳුනා ගැනීමක් කරනවා ඒක තමාගේ ඇතුලාන්තෙන් හඳුනා ගන්නවා. නමුත් ඔතන 10 දෙනෙක් හිටියොතින් 10 දෙනා හඳුනාගන්නේ 10 විදියකට. අන්න දැන් අර දැන් ඔව් දැන් ඒක එතරම් පැහැදිලි වෙනවා දැන් 10 දෙනෙක් ඉඳලා 10 දිට අඳුර ගන්නවා කියලා කියන්නේ එළිය තියෙන එක නෙමෙයි ඇතුලෙන් ප්‍රොසෙස් වෙන්නේ ඇතුලේ තියෙන එකට අනුසාරව එයා ඉන්න සංකල්ප ටික ඇතුලේ රාමුව ඇතුලේ තමයි ඒ ප්‍රොසෙස් එක නොකඩවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යන්නේ හිත හට ගන්නව වැය වෙනව හට ගන්නව වැය වෙනව හැබැයි කවදාවත් අර දෙක අර අපි ඉස්සල කතා කරා වගේ ඔබතුමා මේ රේල් පීලි දෙක රේල් පිරි දෙක මතමයි මේ අඳුනා ගැනීම මේ හිත හිත් හටගන්න හිත් හටගන්න රේල් පිල්ලෙන් එකක් හෝ නැතිවුණොති ති මේ ක්‍රියාවලිය මේ එලියේ තියෙනවා කියල හිතාගෙන ඇතුළේ සංකල්ප මත පදනම් වෙලා යන ක්‍රියාවලියක් නොකඩවාම දැන් එක පැහැදිලියම තේරෙනවා මේක මේක ඉවරයක් නෑ ඕන කෙනෙකුට තේරෙන බේසික් කාරණය මේක ඉවරයක් නෑ ඊයත්තුනා මේක මේ මොහොතෙත් වෙනවා මේ මොහොතෙත් නොකඩවාම වෙනවා මේ දැනුත් නොකඩවා වෙනවා දැන් කලින් තපරේ ගැන කතා කරන්න දෙයක් නෑ ඒකෙත් උනේ ඒදේ මේ දැනුත් වෙන්නේ ඒදේ අනාගතයක් කියලා කොච්චර පැනවත් වෙන්නේ තෝයි දේ දැන් අර ඔන්න ඔන්න ඔතන මේ කඩීමක් වෙනවා කියලා මට දැනෙනවා අපේ මහත්තයා දැන් ඕනම කෙනෙකුට තේරෙන බේසික් සත්‍යයක් නෙමේක අන්න ඕනම කෙනෙකුට තේරෙන අන්න හරි. නමුත් අපිට හිතුණට එහෙම ඕනම කෙනෙක්ට තේරෙනවා කියලා තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ <laughs> නැහැ. තේරෙන්නේ නැහනේ. ඒකනේ ප්‍රශ්නේ. තේරෙන්නේ නැහැ. ඔබට මේක තේරිච්ච නිසායි ඔබට මේක තේරෙන්නේ. ඔබට මේක නොතේරෙන ගම ඔබටත් මේක තේරුන්නේ නැහැ. මටත් ඒ ටිකමයි උනේ. <laughs> අන්න බලන්නකෝ. අපි නැගලා හිටියේ අර කෝච්චියමනේ එතකොට. එහෙම අපිට කල්යාණ මිත්‍රයෙන් මේක කිව්වා. කල්යාණ මිත්‍රය කියනකොට අපිට ආ ඇත්තනේ ඉන්නම්. කියලා තේරුණා. නේද අපේ මහත්තයා. අන්න හරි. ඒක තමයි මේ කල්යාණ මිත්‍රයා මොකද්ද පෙන්වන්නේ? අර හිමිදිරි පාන්දර නේද? හිරේලිය හිරේලිය වැටෙනකොට තණ්හාවක තියෙන පිනිබිදුවකින් තේ දුන්නත් දකින්න පුළුවන් කියලා කිව්වා එයා. හැබැයි බලන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා කෝණෙත් පෙන්නවා. හැබැයි අපි බැලුව බැලුව බැලුව බැලුව ඒත් අපිට පේන්නේ. හැබැයි අපි දන්නවා හැබැයි කල්යනා මිත්‍රය බොරුවක් කියන්නේ මේකෙන් දේ දුන්නත් පේන්න ඕනේ කියලා. ඔහොම ඔහොම ඔහොම අපි දැන් දැනගෙන හිටියා. මේකෙන් බැලුවොත් එක මොහොතකදී දේ දුන්නත් පේන්න ඕනේ කියලා. කොහොම හෝ බලන එක මොහොතකදී අපිටත් දේ දුන්නක් පෙවුණානේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා බලන්න ගිහපු කෝණයක්ම බැලුවා. ඒක නිවුනේ. අන්න දැනගත්ත දේ දැකගත්තා. ෂණයක. ෂණයක. නේද? තව චුට්ටක් එකතු කරන්න අපේ මහත්තයා එහෙමයි. අර සත්‍ය සත්‍ය විදියට දකින්න අපි අර අසත්‍ය සත්‍ය විදියටනේ දැකගෙන ආවේ. අන්න. ඒ කියන්නේ අසත්‍ය සත්‍ය විදියට දැකගෙන ආව කාලයක් නමුත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා පෙන්නලා දෙනෝ සත්‍ය සත්‍ය විදියට දකින්න ඒක තමාගේ ප්‍රඥාව තුළින් මේක මේ කිව්වට විශ්වාස කරන්න නෙමෙයි තමාට මේ ඥානයට ගෝචර සත්‍ය සත්‍ය වශයෙන් දකින්න. අන්නේ සත්‍ය සත්‍ය වශයෙන් දකින්න ගත්තන් පස්සේ සත්‍ය දෙකක් නැහැනේ අපේ මහතේ සත්‍ය එකයි අසත්‍ය සත්‍ය වෙනවා දෙක මාරු වෙනවා. ඒ කියන්නේ කීයටවත් කීයටවත් සත්‍ය බැහැර කරන්න බෑනේ අසත්‍ය කියලා. තමාට ප්‍රත්‍යක්ෂ විදිහට තේරෙනවනේ අපේ මහත්ය නේද? අන්න හරි. හරියටම හරි. හොඳ පොයින්ට් එකක් එතන. එතකොට එහෙනම් බලන්න ඒ ඇහැ අරගන්න නේද අපිට අමාරුනේ. ඔය ඇහැ ඇරිච්ච නැති නිසා නේද මේ අනවරද සංසාරෙක එන්න පුළුවන් එන්න එන්න උනේ. එන් ආවේ. බලන්න එහෙනම් බලන්න ඔය ඇහැට කියන්නේ ඔය ඇහැ අයිති නෑ මායයට. ඔය ඇහැ අයිති බුදු පියාණන් වහන්සේට. නේද? ඔන්න ඔකට කියන ආර්ය ඇහැක් ඉපදුනා කියලානේ. අන්න බලන්න ආර්ය හැකි උපදිච්ච තැනනේ චක්කුම් උදපාදි ඥානම් උදපාදි නේද ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන මෙන්න මේ දහම්මස පහළ වෙච්ච වෙලාව අන්න බලන්න මෙහෙනම් මෙන්න මෙතනට එන්න වෙන කාට වුණත් නේ කාට වුණත් මේ ඔරුවට නගින්න නම් මෙතනට එන්න වෙනවා ඒ කියන්නේ මේ දුවන දිවිල්ල නවතින්න නම් ඔතනට එන්න වෙනවා ඔත්තන්ට නාවිල්ලා කිසි කෙනෙක්ට නැවතිලා ආපහු හැරෙන්න බෑ. ඉස්සල්ලා නවතින්න වෙනවා. නැවතිච්ච කෙනාට තමයි ආයි හැරෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් නවතින පොයින්ට් එක තමයි ওই තියෙන්නේ නේද? එහෙනම් අපි තව ටිකක් හොඳට එතන ගැඹුරින් බැලුවොත් එහෙම එහෙනම් අපිට පේනවා එහෙනම් එහෙනම් විපාකයකට විපාකයකටනේ අපිට මේ හැ හටගෙන තියෙන්නේ. අපි බැලුවොත් එහෙනම් හැ තියෙන්නේ කොහෙද කියලා චක්කු ප්‍රසාදිය තියෙන්නේ කොයි චක්කු ඉන්ද්‍රිය තියෙන්නේ කර්මජ රූපවල නේ? සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය මේ ඔක්කොම තියෙන්නේ කර්මජ රූප කියන කොටාසේ තියෙන නේද? කර්ම අපිට විපාකයකට තියෙන්නේ නේ. අන්න වල අනිදස්සනයි නේද අපේ මා. අනිදස්සන කියන්නේ නේද? ඒ කියන්නේ අපි රූප බලනවාද අපිට ඇත්තටම හැට රූප ගැටෙනවාද? <laughs> විපාකයකට අන්න බලන්න පටන් ගන්න තැන උතන. ඊට පස්සේ තමයි ඉදප්පච්චේත පටිසමුපාදේ ක්‍රියාත්මක වුණාට පස්සේ අපි මේ අපිට මේ අපි මේක අවිද්‍යාවෙන් ඊගාවට අල්ලගෙන යන්නේ වර්ධනය කරගෙන දන්නේ නැති නිසා අවිද්‍යාව නිසා දන්නේ නැති ආන්න බලන්න එහෙනම් බලන්න දැන් අපි ඔන්න ওই ටික තව ටිකක් ගත්තොත් එහෙම අපිට පේනවා එහෙනම් එහෙනම් මේ එකම කතන්දරයයි තියෙන්නේ එහෙනම් මේ හිත කියන තැන තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ ආන්න රයිට් එහෙනම් අපි මෙන්න මෙතන ගැන අපි තව ටිකක් අපි බැලුවොත් එහෙම දැන් අර මුලින්ම මම කිව්වා ස්පර්ශී ස්පර්ශ වෙලා නැති කතන්දරේ කොහොමද අපි මේක දකින්නේ කියලා. ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැමයි කියලා කවදාක. ස්පර්ශ ස්පර්ශ වෙලා නැත්තම් මොකද්ද තියෙන්නේ? එතන සංකත වෙලා නැහැනේ කවදාක. ඒතකොට අසංකතයක් තියෙන තැනකනේ අපිට මේ සංකතයක් හම්බ වෙන්නේ. නේද? එහෙනම් අපි දැක්කොත් එimhe ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කියලා. මේ මොහොතේ අන්න අපිට අර කිව්ව කතන්දරේ දැනෙනවානේ. මේ මේ ෂනේ. අපි දැන් බැලුවොත් එහෙම එහෙනම් ඇහැට දැන් කරවලේ අපිට පේන්නේ නැහැනේ. කරෝලේ අපි මම හිතනවා දැන් අපි නිලක්ෂණ මහත්තයාව ඇස් දෙක වහලා මං ගෙනියනවා කොහෙට හරි ගෙනihilla දැන් නිලක්ෂණ මහත්තයා දන්නේ එතන ගැන එතනට ගෙනihilla දැන් අන්ධකාර තැන ඔබතුමාගේ ඇස් දෙක අරිනවා අරලා අහනවා නිලක්ෂණ මහත්තයා ওই ඉදිරිපිට තියෙන දේවල් ගැන කියන්නකෝ කියලා ඔබතුමාට එක ගැන එකයි කියන්නේ අඳුරු කියලා විතරයි කියන්නේ කළුවරයි කියලා නේද ඔතනින් යට කියන්න දෙයක් නැහැ නේ එතකොට බලන්න නමුත් අපි හිතමු දැන් උතන්ට ආලෝකයක් දුන්නා කියලා. අන්න ආලෝකයක් දීපු හැටිම දැන් මොකද වෙන්නේ? අන්න අර කියන විවිධ විවිධ චිත්‍ර ටිකක් පේන්න ගන්නවා. නේද? විවිධ විවිධ සටහන් මේ හැඩතල ටිකක් පේන්න අරගෙන ඔබතුමාට ඒක ගැන කියන්න පුළුවන් එතකොට. එතකොට බලන්න එහෙනම් අලුතෙන් එකතු වුනේ මොකද්ද? ආලෝකය විතරයි නේද? විතරයිනේ. අන්න බලන්න. අනිත් එකක්වත් වෙනස් කරේ නෑනේ. ආලෝකය විතරයි වෙනස් කරේ නේද? එහෙනම් බලන්න ඇහැට වැටෙන ආලෝකයක්. දැන් පැහැදිලිද? <laughs> එහෙනම් බලන්න වස්තු වැටෙන්නේ ආලෝකය. ආලෝකයක් වැටෙනවා. ඒක හරියට අපි චිත්‍රපටියක් බලන්න ගියාම චිත්‍රපටියේ දැන් අපි ඒ අපි දැන් චිත්‍රපටි හෝල් එකක බලන්න ඒක කළුවර කරනවානේ. ඒ කළුවරේ එන්නේ ආලෝක කිරණ ටිකක් නේද තිරයකට. අන්න ආලෝක කිරණ ටික ඇවිල්ලා තිරයට වැටෙනකොට තිරේ තිරේ නේද සකස් වෙන්නේ එක එක හැඩතල. හැඩතල ආන්න. ඔය සිද්ධියම නේද හෙත් වෙන්නේ. සම්පූර්ණයෙන්ම ඕකම තමයි නොකඩවා වෙන සිද්ධ ක්‍රියාවලිය ඕකයි. අර හරියටම හරි. ඒකට අනුරූපව අර පරාවර්තනය වෙලා එන හැඩතලවල සටහන මේකට වැටෙනවා නේ. ඒ බලන්න සටහන ආවේ නෑනේ. ආවේ වර්ණ ආලෝක කිරණ ටිකක් නේ පරාවර්තනීය. ඒක ඒ සටහන ඔල්රෙඩි තියෙනවා. සටහන අන්න බලන්න මේක ඇවිල්ලා වැටුණා. වැටිච්ච හැටි ආන්න මෙතනින් චක්කු ප්‍රසාදයට ආපු තැන ඉඳලා අන්න අහුණා. හැබැයි මේක නෑ හදන්නවද? ඇහැ දන්නවද ආලෝකයක් වැටෙන බවවත්? එකක්වත් දන්නවද? ඇහැ දන්නවද වර්ණ සටහනක් වැටෙන බව? මොකක්වත් දන්නේ නැහෙනි. ඇහැ ඇවිල්ලා උපකරණයක්. කණ්ණාඩිය තිබ්බොත් කණ්ණාඩියටත් ওই ටිකම වැටෙනවා නේද? CCTV කැමරාව තිබ්බොත් CCTV කැමරාවටත් ওই ටික වැටෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නවද? එයා මෙහෙමයි. ආන්න බලන්න. එයා ජනේලයක් විතරයි, ద్వාරයක් විතරයි. ద్వාර ටිකක්නේ. ආන්න බලන්න. එහෙනම් එහෙනම් අපිට ඒ එතනදිත් හොඳට පේනවා එහෙනම්. එහෙනම් අර ඔබතුමා ගත් එක. දැන් එහෙනම් අපි අපි හිතමුකෝ අපි දැන් මේ කියන කතන්දරේ දැන් මම මේ කතා කරන එක ඔතන උපකරණෙන් එළියට එනවා. ඔය එන එනකොට ඔතන අපි හිතමු 100 දෙනෙක් ඉන්නවා කියලා. ඔය 100 දෙනාට එකම සද්දයක් නේ දැන් ওই උපකරණෙන් එළියට එන්නේ. ඇවිල්ලා සද්ද तरंग ටිකක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ එකිනෙකාගේ කන් වලට වදිනවා. වැදිලා ඒගොල්ලෝ පණිවිඩයක් ඔතනින් හදා ගන්නවා. නේද? දැන් මේ කරන සාකච්ඡාව වුණත් ඒ 100 දෙනෙක් අහන් හිටියොත් 100 දෙනාට ආයි ආපස්සට කියන්න කිව්වොත් එහෙම 100 දෙනා 100ක් කියන්නේ. කියන්නේ. අන්න ඒ කියන්නේ ලෝක 100ක් හැදිලා තියෙන්නේ. නේද? එතකොට මේ එතකොට ඔය උපකරණෙන් එළියට ආපු එක ඇහිච්ච කෙනා කවුද? ඒ පණිවිඩය ඇහිච්ච ඇහිච්ච කෙනා කවුද? කාටවත් ඇහිලාද ඒක? කිසි කෙනෙකුට ඇහිලා නැහැ ඒක. බලන්න. ඒක වෙනම ඇතුලේ ඒක වෙනම. අන්න බලන්න. එහෙනම් ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ නේද? කවදාවත්. දැක්කද වැඩි 100 දෙනා 100ක් හදා ගන්නවා කියන්නේ අහපු එක කිසි කෙනෙක්ට හම්බ වෙලා නැහැ නේද? එමයි ඒ කියන්න ස්පර්ශයට ස්පර්ශ වෙලා නෑනද කවදක් මේ දැන් තේරෙනවා නිද සිද්ධිය අන්න බලන්න අන්න බලන ඒ කියන්නේ ඇහෙන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්න නෑ එහෙනම් බලන්න කෘතියක් අන්න බලන පේන එකට අදාළ එකක් නෙවෙයි එහෙනම් හිත හදාගන්න ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් හැබැයි ඇහැ දන්නේ නෑ දැන් බලන්න පේනවා කියන තැන ඇහැ රූප චක්කු විඥානය කියනකොටම අපි මේ ඇහැ වහලා ඇහැ අරිනකොට ඒ ස්වභාවයෙන් අපි તો මනෝ අපි හිතන්නේ නෑ කියලා කිසි දෙයක් ගැන දැන් මේ සියල්ල වැටිලානේ. නමුත් මෙතනින් වෙන් කරලා ගන්නවානේ මේ මනෝවිඤ්ඤාණය මෙතනට ආපු තැන. එකක් එකක් එකක් ගානේ. ඈ එතකොට බලන්න එහෙනම් එයා හදාගන්න එක මේ පෙනීම තුල අපිට ගන්න බෑනේ. මේ පෙනීම තුල. එතකොට බලන්න එහෙමනම් අපිට අන්න එතනදී ලොකුම ගැටයක් එනවා නේද? එහෙනම් කවදාකවත් බලන්න ඇහැ රූප චක්කු විඥානය කියන තැන මේ ගැටෙන ස්පර්ශය තුල හටගන්න එක නෙමෙයි නේද මනෝවිඤ්ඤාණය දැනගන්නේ. ඒ කියන්නේ ඇහැට ගැටෙන රූපය ගැන දෙයක් නෙවෙයි නේද දැනගන්නේ මනෝවිඤ්ඤාණය. තිංග සංගති පස්ස කියලා එයා හදාගන්න එක වෙන එකක් නේ. පස්ස වෙන්නෙම වෙන එකක්. වෙන එකක් නේ. ඒකෝට බලන්න මේ ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ නේද අර හදාගත්ත එක. නෑ. නෑ බලන්නකො උතනම අසංකතේ නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ කියන තැන ඇල්ලුවොත් මස් ඇහැ නේද අහුවෙන්නේ. මස් ගොඩක් නේද? කන කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. දිව කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. එතකොට නහය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. මේ ධාතුනේ තියෙන්නේ. මෙතනක් ධාතු, මෙතනක් ධාතු, මෙතනක් ධාතු. මේ කය ඇල්ලුවත් ධාතු. ධාතු ධාතු ධාතු. නේද? අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මේ කයේ කොටස් ටිකක් නේද මේ තියෙන්නේ? දැන් අපි ඇහැට ඇඟිල්ලෙන් යන්න කියන්නකෝ. ඒක දැනෙන්නේ කොහටද? චක්කු විඥාණයටද? කාය විඥාණයටද? ඒ වේදනාව. ඒ දැනීම. ඒක දැනෙන්නේ ඒක කාය විඥානයේ. කාය විඥානයේ. කන මිරිකුවොත් සෝත විඥානයේද කාය විඥානයේ. කාය විඥානයේට. ආ අත අත මිරිකුවොත් ඒත් කාය විඥානයේ නේද? ආ දැන් පේනවනේ දිවට කට්ටකින් යන්නොත් ඒත් කාය විඥානෙට නිද දැනෙන්නේ. 10 මිරිකුත් ඒත් කාය විඥානෙට දැන. එහෙනම් බලන්න මේ කයේ කොටස් ටිකක් නේද? එහෙනම් ඔන්න බලන්න කය කියනකොට ගත. එතකොට බලන්න මේකට අදාළ එකක් නෙවෙයි නේද හිතට හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආ එතකොටන් ගතසි සකස් වෙලා නැහැ කවදාවත් සකස් වෙලාම නැහැ <laughs> මේ මේ සරලව තැන මම මේ පෙන්නේ මේ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න පුළුවන් බොහොම ළඟ තැන එහෙමයි ආන්න බලන්නකෝ එතකොට එහෙනම් බලන්නකෝ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියපු තැන. ඇහත් ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතුට කවදාවත් හම් වෙලා නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන තැන නෙවෙයි කිව්වේ. ඔතනදී හම්බුන්නේ නැහැ නේ පුටු මේස කිසි දෙයක්. එතනට ආන්න බලන්න. එතන ওই දැනීම ආව එච්චරයි උනේ නේ. එච්චරයි උනේ. අන්න බලන්න ඇහැ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියනකොට එතකොට කවදාකවත් එතන ධාතු ධාතු ධාතු ස්වභාවයක් විතරයිනේ. එතකොට බලන්න එතනදී කිසි දෙයක් හම්බ වෙලා තියෙනවා චක්කු විඥාන ධාතුවේ. කිසි දෙයක් හම්බ වෙලා නැහැ. ඕක නේද දැන් අර ඉස්සෙල්ලා මම පෙන්වුවේ ඕකම ඕක තමයි ඇහැ රූප චක්කු විඥානය කියනකොට. අන්න බලන්න ස්පර්ශය. ඒ කියන්නේ ස්පර්ශය තුල කිසිම දෙයක් චක්කු විඥානයට දැනගන්න බෑ. ආන්න බලන්න. ඊට පස්සේ බලන්නකො සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තැන අරගෙන. කනටත් ওই ටිකම නේද? කන සද්ද සෝත විඥානය කියන තැනට කවදාවත් අරයා කතා කරනවා, මෙයා කතා කරනවා කියලා එකක් හම්බ වෙලා තියෙනවා. ආන්න බලන්න බලන්න. එතකොට අන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තැන ධාතු ධාතු ධාතු වෙනකොට එතනක් තියෙන මේ වගේම ස්වභාවයක්. අනිමිත්ත අපනිත ශුන්‍යත කියන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ආන්න බලන්න. එතකොට බලන්න ওই විදිහට අපි බැලුවොත් එහෙම ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඥාන ධාතු. ඊට පස්සේ ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටප්ප ධාතු, කාය විඥාන ධාතු. ওই ටික අරන් බැලුවොත් එහෙම බලන්නකෝ ඔය එකකටවත් කවදාවත් හම්බ වෙලා තියනවද කියලා. හම්බ වෙලා නැහැ කිසි දෙයක්. එතකොට බලන්න ඔය ටිකින් එහෙනම් මනෝවිඤ්ඤාණයක් හටගෙන නැහැ නේද? ඔය ටිකින් ගිහිල්ලා නැහැ නේද? ඔය ස්පර්ශයට හදාල එකක් කවදාවත්. එතකොට බලන්න කවදාවත් ගිහිල්ලා නැහැ. එතකොට බලන්නකො මනෝ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියන තැන. කවදාවත් අර අර අර අර 15න් කවදාවත් හැදිලා නැහැ නේ මනෝ විඤ්ඤාණ ධාතුව. හැදිලා තියෙන්නේ මොකද්ද? ඒ හැදිලා තියෙන්නේ දැන් හැදිලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවච්චය සංඛාර. ආන්න දැන් තේරුණාද? එහෙනම් අසංකතය තුල සංකතය කියන එක දැක්කද දැන්? එහෙමමයි. ආන්න බලන්න. අටලොස් ධාතුවෙන් නේද මිදුනේ අතන? අන්න බලන්න. අටලොස් ධාතුවෙන්. ආන්න බලන්න. ඒ කියන්නේ ඇහැ අන්න බලන්න. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු තුනයි. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. මෙතෙන්දි කනට දැනගන්න දෙයක් හම්බුනේ නැහැ මේ සෝත විඤ්ඤාණ ධාතුවට. ජීවය ධාතු, රස ධාතු, ජීවය විඤ්ඤාණ ධාතු. දිවට දැනගන්න දෙයක්, ඒ කියන්නේ ජීවය විඤ්ඤාණ ධාතුවට දැනගන්න දෙයක් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ බලන්නකෝ ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු. ගහන විඤ්ඤාණයට දැනගන්න දෙයක් නැති වෙනවා උතන්දි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු. කාය විඤ්ඤාණයට දැනගන්න දෙයක් නැති වෙනකොට, ගන්න දෙයක් නැති වෙනකොට ඔය ඔය ටිකින් මනෝ විඥානය කටගෙන තියනවාද? ඔකට ඔය ස්පර්ශයට අදාළව කවදාකවත් හටගෙන එන බන මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන දණ ගන්න දෙයක් නැහැ නේද එතන කවදාකවත් මේ මනෝ විඥානය කටගෙන නැහැ නේද උකට අදාළව සම්පූර්ණ වෙනස් විදියට කිව්වේ අන්න බලන්න එහෙනම් අටලොස් ධාතුවෙන්ම නිදහස් නේද ඔය තියෙන අසංකතය එහෙනම් බලන්න එහෙනම් වෙලා තියෙන්නේ මොකද අරව ගැටෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මෙතනින් කටගෙන නේද ඒකනේ දහුවෙලා ආන්නලු මෙන්න දෙක වෙන් කරගත්ත දැන් අන්න නානත්වය අන්න අන්න වෙන් කරගත්තා දැක්කද වෙඩි අන්න දැක්ක සිද්ධිය එතකොට බාන මහා ගැඹුරු තැනක් නේ මහා ගැඹුරු තැනක් එතකොට බාන මේ සරලව අපිට එහෙනම් මේක අපේ පැත්තින් දැක්කුත් එහෙම දැන් ඔය ඔය බලපු එක අපේ පැත්තට දාලා බලුවොත් එහෙම අරිය පරීක්ෂණය කරන්න කිව්වේ තමන්ගේ පැත්තෙන්නේ එහෙනම් බලන්නකෝ දැන් බලන්නකෝ ඇහෙන් කයක් පනන්න පුළුවන්ද මට? ඇහෙන් මගේ රූපේ දිහා බලනවා, මගේ කය දිහා බලනවා. චක්කු ධාතු, රූප ධාතු. චක්කු විඤ්ඤාණ ධාතු. ඇහෙන් කයක් පනවන්න පුළුවන්ද? චක්කු විඤ්ඤාණ ධාතුට අවු වෙනවද මගේ කය කියලා? ඊටවත් නෑ කවදාවත් අර විදිහටම තමයි අන්න බලන්න යනවා එහෙනම් බලන්න ඔය විදිහට බැලුවාම ඊට පස්සේ ගහන අන්න බලන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. මං ආස්වාද ප්‍රාස්වාසය කරන සද්දේ. එනද මං කතා කරන සද්දේ. මට ඇහෙනවද? හොඳට බලන්නකෝ. මං කතා කරන සද්දේ. එහෙම නැත්නම් මං ආස්වාද ප්‍රාස්වාසය කරන සද්දේ. අන්න බලන්න. මේක අරන් බැලුවොත් එහෙම සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තැන කනට දැනගන්න පුළුවන්ද මං කතා කරනවා කියලා? නෑ. <laughs> මගේ සත්‍ය කියලා ගන්න පුළුවන්ද දැන්? <laughs> කන දන්නවද? එහෙනම් බලන්න ඇහෙන් ඇහෙන් එහෙන් මාව චක්කු විඥාණයෙන් මාව පණවන්න බෑ. එහෙන් මාව පණවෙන්නේ නෑ. කණින් මාව පණවන්න බැරි වෙනවා. ওই විදිහට දිවෙනුත් බලන්නකො. ඈ දිවෙන් දිවෙන් මේ කය රස බලනවා. ඈ ආන්න බලන්න. ඒක එහෙම නැත්නම් අපි හිතමු දිවෙන් මේ මේ දිවට එන කෙල කෙල රසය කවදාක දිවට හම්බ වෙනවද? ආන්න බලන්න. ඒක හරියට ලුණුයි ලුණු ලුණු කැටයයි වගේ නේද? ලුණු කැටියට කවදාකවත් ලුණු රස දැනෙනවද? ලුණු රසට කවදාකවත් ලුණු කැටිය හම්බ වෙනවද? නෑනේ. අන්න ඒ <laughs> කියන්නේ මලට කවදාකවත් මලේ මලේ මලේ සුවඳ හම්බ වෙනවද? අන්න බලන්න නහයට බලන්නකෝ උපමාව අරගෙන. ඒ කියන්නේ සුවඳට කවදාකවත් මල හම්බ වෙනවද? අන්න ඒ වගේ ස්වභාවය. ධාතු ධාතු. එතකොට බලන්න එහෙනම් ওই විදිහට ඇහැ කන නාසය දිව කය මේ පහට කවදාකවත් මාව හම්බ වෙලා තියෙනවද? කවදාවත්. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට බලන්න ওই පහෙන් එහෙනම් පැනවෙන්නේ නැත්නම් ওই පහ ගැන මගේ කය කියලා ක- හිතක් පැනවිලා තියෙනවද කවදාකවත්? එහෙමයි. එතනම ඒ දුරස්ථභාවය එතනම එනවා. එතනම වෙන් වෙනවා. හරියටම හරිය බලන්නකො එතනම එතකොට දැන් එහෙනම් මේ හිත හටගන්නේ කොහෙද දැන්? මේ දැන් කතා කරන හිත. මේක මොකක්ද එතකොට? මේක දැන් කොහෙද හටගන්නේ එතකොට? ඔන්න දැන් එන ප්‍රශ්නේ. දැන් දැන් ඔය හිත හට පනවන්න පුළුවන්ද කොහෙවත්? දැන් ඔක් පනවන්නේ කොහෙද? අන්න තැන අන්න බලන්න අටලොස් ධාතුවෙන් නිදහස් වෙච්ච තැන එහෙනම් මේ දැන් මගේ මේ දැන් හටගන්න හිත කොහෙද හටගන්නේ මේ දැන් හටගන්නේ අසංකතය තුල ආන්න බලන්නකෝ මාර තැනක් නේ මෙතන දැන් බලන්නකෝ එතකොට මෙතන කියන්නේ කොතනද දැන් <laughs> මට මාව හම්බු වෙච්ච නැති තැනක මෙතන කොතනද? පනවන්න බැරි තැන. අන්න බලන්නකෝ දැන් බලන්නකෝ අරම හරිය අතිම සියුම් තැන. අති සියුම් තැන. අති සියුම් තැන. අති සියුම් තැන. ඔබට මං හිතනවා ඒක අහුවෙන්නේ නැති කියලා. ස්පර්ශය එමය ශූන්‍යතාවය ශූන්‍ය ශූන්‍යතාවය ශූන්‍යත සමාධිය වැඩෙන තැන. හරියටම හරියට හරි. අනිමිත්ත නිමිත්තක් ගන්න බෑනේ දෙක තැනකින්වත්. බෑ අනිමිත්ත අපනිහිත කිසිම ප්‍රාර්ථනාවක් තියනවද එක එක ආයතන වලට අන්න බලන්න කිසිම දෙයක් නැහැ ශුන්්‍යත නේද හරි නේද ශුන්්‍යත ආන්න එහෙනම් මේ වැඩිනේ ත්‍රිවිධ විමුක්ෂය නේද අටලොස් ධාතුවේ පරයය තුන අන්න බලන්න තාම සියුම් තැන මේක එළියෙන් නෙමෙයි බලන්න ඕනේ ඇතුලෙන් බලන්න ඕනේ ආන්න බලන්න දැන් ඕක බලලා ඔබ හිත ගන්නවා පොළොව උඩ ගහක් හිටවල වගේ නේද දෙක වෙන් කරන්න පුළුවන්ද? එහෙම. කයද ඇයි දැන් ඇත්තටම බලන්නකෝ. දැන් දෙකක් දෙකක්ද? සම්පූර්ණයෙන්ම එක එකක්. එතකොට බලන්නකෝ දැන් කායානුපස්සනාවනේ කෙලින්ම තියෙන්නේ. ආයි කතන්දරයක් නෑ. දැන් ඔබ ඇවිදිනවා යනවා එනවා. ඔක්කොම ටික බලන්නකෝ. යන කෙනෙක් ඉන්නවද එන කෙනෙක් ඉන්නවද යන ගමනක් තියෙනවද එන ගමනක් තියෙනවද හතර ඉරියව් පවත්නවනේ <laughs> සතර සතිපට්ඨානයි ඔතනදී මේ ඔබට මේක කතාව කියන්න පුළුවන් වුණා මට. මේ මේ පරියාය මහා ගැඹුරු තැනක්. අතිම සූක්ෂම ගැඹුරුම තැන බලන්නකෝ. මම හිතනවා ඔබට ඒ ඒක මේ දැනින්නේ නැති සාදු අපේ මාතේ මට ඒක මට මේ දැන් මම මට දෙන්න හැංගීම ඔබතුමාට මට කියා ගන්න බෑ මොකද මේ මේ විදියට මේ මේ ප්‍රඥා කතා දැන් මේ විදියට මේ ගැළපිලා ගැළපිලා ගැළපිලා ගැළපිලා ගැළපිලා ඒක හේතු ආපු ඒ තැන මේ ඒ අවසාන ඒ මේ තියෙන ඉන මේ ත්‍රිවිධ විමෝක්ෂය වැඩෙන තැන එතන්ට මේක මේ අර උඩින්දල ගලාගෙන ආපු එක ගැන මට මැතර මට මට මට වචන මට එක මට හැඟීම් වෙනවා නමුත් මට වචන කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ කියන්නේ අපේ මහත්තයා මේක ආශ්චර්යයක්. උතුම් ආශ්චර්යයක් මේක මේ මේ මේ මේ විග්‍රහ සමහර වෙලාවට මේ වචන නෑ මේ ආශ්චර්ය මේ මේ මේක මේ ඔක්කොම ගැලපිලා සියලු දේවල් ගැලපිලා මේ මේ ආශ්චර්ය සිද්ධ වෙන එක සිද්ධ වෙනවා කියන මේ මේ මේ මේ මේ මේ මේ දේ විග්‍රහ කරගන්න බෑ ඒ තරම් පුදුම ආශ්චර්යයක් මේ මේ මේ <laughs> අර කලින් කිව්වගේ අපේ මහත්තය මේ මෙන්න ශ්‍රද්ධාව වැඩෙන තැන හරියටම හරි අන්න බලන්න එහෙනම් බලන්න බුදු පියාණන් වහන්සේ අන්න බලන්න අපිට ඇයි මේක මේ විදිහට දැනෙන්නේ අපි උන්න අපි දන්නේ නැහැ උන්වහන්සේමයි දන්නේ කියන එතනින් නේද අපි ආවේ අපේ ඔක්කොම අයින් කළා නිර්වතින් නේද මේ නාගන්න ආවේ මේ ගමන නිරුවතින් නිරුවතින් නාගන්න තරමට කුණු එකන මොකක්ද විය යුත්ත වෙනවා නිරුවතින්ම නාගන්නකට නිරුවත් වෙන තරමට නිරුවත් වෙන තරමට ජලය නිසියාකාරව ස්පර්ශ වෙනවා හරියටම හරි යන්න බලන්නකෝ. එතකොට බලන්න ඒ ආශ්චර්යය දැනෙන්නේ නේ. එතකොට බලන්න එහෙනම් අපි අපි මේක දකිනවා කියන තැනම මේ ටික බුදු විහරණාසීනෙත් දකින්නේ. ඈ ඈ යෝ පටිච්චසමුප්පාදන් පස්සති සෝ ධම්මං පස්සති සෝ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති නේ ඔන්න බලන්නකෝ ඉතින් බලන්නකෝ මේ අත ළඟ තියෙන්නේ නේ මේ අත ළඟ තියෙන්නේ බලන්න තමා ළඟ හිත ළඟ තියෙන්නේ අත ළඟ හිත ළඟ ඒක දැන් අපි මේක බලන්න මේක වැහිලා තියෙන හැටි මේක සියුම් නිසායි වැහෙන්නේ ඉගැන අපි පුරුදු වෙලාම තියන්නේ මහා ගැඹුරු දේවල් දෙයා බලන්න මේක අර සියුම් තැනට අපුව ෆෝකස් වෙන්නේ මොකද එතනට ෆෝකස් වෙන්නේ නැති අර ආයතන 12 අරන් දුවනවා මේ මනස කලඹනවා මනස කලඹනකොට අර කැළඹිච්ච විලක් වගේ එතකොට ආන්න බලන්න කැළඹිච්ච විලක් වගේ. ඒතකොට කැළඹිච්ච විලක බලන්න අපිට බෑනේ මැදක් අගක් දකින්න අඩියක්. අන්න ඒ தත්ත්වෙට මේ මනසපත් කරලා තියෙන්නේ. ආන්න බලන්න. එතකොට බලන්න එක මොහොතකදී අපි මේ අපිට කල්යාණ මිත්‍රයා මේ හරියට මෙන්න මෙහෙම දෙයක් ඔතන කියලා කියලා දීලා අපි උක බලන්න බලන්න දැනගත්තදී දැකගත්ත තැන ඉඳලා තමයි අන්නර චලිතය එන්න එන්න ටික ටික අඩු වෙන්නේ. මේ මනසේ චලිතය. ඇයි මේ ආයතන ටිකට අරන් දුවනකොට අපිට මේ අපිට ඒ ඉස්සල්ලා වගේ අපි ඒකත් එක්ක ඇදීලාම යන්නේ නැහැ. ටික ටික ටික ටික මේ ඇදිලා යන එක නතර වෙනවා. ඒ නතර වෙන්න නතර වෙන්න තමයි අර චලිතය ටික ටික නතර ටික ටික අඩු වෙලා අපිට මේ කතන්දරේ තීරෙන්න පටන් ගන්නෙ. ආන්න බලන්න. එහෙම එහෙම එතකොට බලන්න ඒකට නේද අර ප්‍රතිපදාව හරියට කිව්වේ. කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය. ඔන්න මේක වුණා. ඔන්න බලන්න මේ දෙක වුණා. ඕක හැමදාම අපිට වෙලා තියෙනවා. අනිත් දෙක වෙලා නැහැ. අපේ පැත්තෙන් වෙන්න ඕන දෙකක් තියෙනවා නේද? යෝනිසෝ මනසිකාරී ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. මනසිකාරී ධම්මාන ප්‍රතිපදාව. මෙන්න මෙතනමයි ගැටලුව තියෙන්නේ. මෙතනමයි ගැටලුව තියෙන්නේ. මෙතනමයි ගැටලුව තියෙන්නේ. අපි මේ අන්න ඒකයි මම අර කිව්වේ. මාර්යාගේ ඔඩොක්කුවේ ඉඳලා කවදාකවත් බුදුහාම බුදු පියාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න බෑ කියලා මම කිව්වේ ඒකයි. උන්වහන්සේට මුල් පිට දුන්න තැන තමයි මුල් පුටුව දීපු තැන තමයි මේ ධර්මය අපිට අහු වෙන්න ගන්නේ. එතනදී තමයි අපිට යෝනිසෝ මනසිකාරය වෙන්නේ. එතකන් වෙන්නේ නැහැ. එතකන් වෙන්නේ නැහැ. ආන්න බලන්න අපි මේ ගත කරන ජීවිතය තුළ අපි මේ යෝනිසෝ මනසිකාරය තුළට ආවේ නැත්තම් කවදාහක්වත් මේ ධර්මය අහුවෙන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. එතනමයි අඩුපාඩුව තියෙන්නේ. ඒකට මායя ඉඩ දෙන්නේ නැහැ. එයා ආයතන 12ත් එක්කම මේ ගමන ඇදක් දුවනවා. ඒ දුවනකොට මනස හැමතිස්සෙම කැළඹිල්ලක තියෙන්නේ. කැලපිල තින්නේ අතුළ පේන්න පතුළ පේන්න චායක්ක පේන්න සමහර වෙලා ඒක ඒ අපේ ඒ අපේ මහත්තයා මේ මේ මේ දහම දකිනකොට මේ අර දැන් කල්්‍යයාන මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියන දෙයින් මේක අර ප්‍රවාහයක් නොකඩවා නොකඩවා නොකඩවා මේක ලැබෙනකොට අර හේතුඵල ගැලපිලා තියෙන විදියට ඔන්න මේ ඊළඟට මේ මට දෙන්න කාරණ පාත හේතු ගැලපිලා තියන විදියට අන්න යෝනිසෝ මනසිකාරය හැදිලෙනවා අන්න හරි යෝනිසෝ මනසිකාරය හැදිලෙනවා අන්න ටර්නිම් පොයින්් එකකින් පස්සේ යෝනිසෝ මනසිකාරය සත්‍ය සත්‍ය විදියට ඇත්තනේන්නම් මේකනෙම යථාර්ථය කියනද ය මනසිකාරය ඒකත් වෙනවා අරකත් නොකඩවා පලවෙනි ස්ටෙප් දෙකක් කල්්‍යයාන මිසවන සද්ධර්ම ශ්‍රවණයත් එකට එකක් ප්‍රත්්‍ය වෙලා ඒවත් ගලාගෙන යනවා ඒක ඕවෙන් ඕවෙන් ඕවෙන් මේවෙන් ඊළඟ එකත් ගැලපිලා දම්මාන දම්ම පටිපදාවත් ටිකටික වැඩෙනවා ඔය ඔය හතරම අපේ මහත එකනෙකට එකක් ප්‍රත්ත වෙලා ටිකටික ටිකටික යන ගමන ඇතුළත ඔන්න ටික ටික ටික ටික මේ අර කැලඹිල්ල මේ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට දීලා තිබ්බ වැලිව් එක ටික ටික ටික ටික සත්‍ය දැකීමෙන් අඩු වෙලා අන්න කැලඹිල්ල ටික ටික ටික ටික අඩු වෙනකොට ඔන්න වැඩෙනවා ඔන්න පේන්න ගන්නවා ඔන්න පේන්න ගන්නවා ටිකෙන් ටික පේන්න ගන්නවා අන්න හරි. එතකොට අපිට ඕක තමයි මේ වෙන්නේ. අන්න හරි. එහෙනම් අපි මොකද්ද අවබෝධ කරේ? පහක් වහලා ඇහක් එකක් අරින්න කියපු කතන්දරේ. එහෙනම් මේ එක දිහා බලනකොට අපිට පේනවා එහෙනම් මේ හිතට හිතට බාහිරට යන්න පුළුවන්ද? මේ හිත බාහිරේ කවදාකවත් මේ පරිහරණය කරලා තියනවාද? මෙන්න කතන්දරේට අපි එන්න පටන් ගන්නවා නේද? මේ හිතේ ඇත්ත දකින්න පටන් ගන්නවා. එහෙනම් මේ හිතේ හටගන්න ලෝකේ කොහොමද හටගන්නේ? ආන්න අපිට හම්බ වෙන අර ඉස්සල්ලා අපි මුලින්ම කතා කරන්න ගත්ත තැන හිතට එහෙනම් මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා කියන තැනම ආයතන නේද? අභ්‍යන්තර බාහිර ආයතන අපි ඉන්නව සලායතන කියන තැන. අන්න පටිච්ච සමුප්පාදය කියන එක අපිට හම්බ වෙන්න ගන්නවා දැන්. නේද හම්බෙන අන්න පටිච්චසමුපාදය කියන එක හම්බ වෙන්න ගන්නවා මෙන්න පටිච්චසමුපාදය අපි ඉන්නෙම ඉපදිච්ච තැන අපි ඉන්නෙම සලායතන කියන තැන කියලා අපිට අහුවෙනවා ආ එහෙනම් සලායතන හටගන්නේ මොන හේතුව නිසාද අන්න පස්සට පස්සට යනකොට අපිට පේනවා නාම රූප නිසායි පස්ස සලායතන සලායතන එහෙනම් නාම රූප හටගන්නේ මොකක් නිසාද විඥානීය නිසා විඥාන හටගන්නේ මොකක් නිසා සංකාර නිසා සංකාර හටගන්නේ මොකක් නිසාද ආන්න අපිට පේනවා අවිද්‍යාව කියලා. එහෙනම් අපිට පේනවා අවිද්‍යාව මූලිකව පටිසමුප්පන්නව හටගන්න ලෝකයක් තමයි මේ මනස තුල හටගන්නේ. අන්න වෙනව තැන. එහෙනම් ඒක නේද අටලොස් ධාතු විදි අපි දැක්කේ. ඒකට අහුවෙච්චම නැති එකක් කොහින්ද මේ මනස තුල හටගන්නේ? අන්න වෙන්න පටිච්චසමුප්පන්නව හටගන්න කතන්දරයක්. අන්න ධර්මියෝ ධර්මියෝ පවත්තන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ මනෝ මේ විඥාන ධාතුව තුල නේද? ආන්න බලන්න. අන්න මේ කතන්දරේ තමයි අපි දැක ගන්න. අන්න දෙක වෙන් කර ගන්නවා. දෙක වෙන් කර ගන්නවා. ආන්න මේ දෙක වෙන් කරගත්තට පස්සේ අපිට පේනවා එහෙනම් මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන එක වෙන සිද්ධියක්. එතන එතන ඒ විපාකයකට සකස් වෙන එක එතන එතන නිරුද්ධ වෙනවා. නමුත් ඒක නොදකින්නකම් ඒ Nirodhe නොදකින්න නිසා තිංගං සංගති පස්ස කියලා මනෝ මනෝවිඥාණය තුල මනා ආයතනය තුල මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක හටගන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. අන්න ඒකයි දකින්නේ. ධර්මියෝ ධර්මියෝ පවත්තනේ. ඈ පවත්වාගෙන යනවා. අන්න හරි. ඕක තමයි පෙන්වන්නේ ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධම්මෝ ධම්මෝ පරිපූර්ණති අපාරා පාරා ගමනේ යති කියලා. නේද? ධර්මියෝ ධර්මියෝ පවත්තනවා. ධර්මියෝ ධර්මියෝ පුරවනවා. ධර්මියෝ ධර්මියෝ රැගෙන යනවා. කොහාටද? පරතරෙතෙක්ම. සසරට නම් සසරට ධර්මියෝ පවත්වනවා. නිවනට නම් නිවනට ධර්මයේ පැවැත්වෙනවා. ඒතකොට බලන්න ඕක දැකපු තැනම කෙනෙක් පුද්ගලික යනවද දැන්? ආදු සාදු. අහන්න බලන්නකෝ. ඒ කියන්නේ මෙච්චර කල් හිතන් හිටියේ දැක්කේ නැහැ නෙමේ සිද්ධිය. මේ හිතේ හැදෙන එක මම කියලා හිතුවා. එතකොට බලන්න හිතේ හැදිච්ච එක මමයි කියලා ගත්ත තැනම අල්ලන් තියෙන්නේ මොකද්ද? හිත හැදෙන්නේ කොහොමද? රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ස්කන්ධ හට ගැනීමක් නේද මේ හිත හට ගන්නවා කියන්නේ. එහෙනම් බලන්න අල්ලගෙන තියෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධය මමයි කියලා නේද? <laughs> ඒ මොහොතක් මොහොතක් පාසා හටගන්න පංච උපාදානස්කන්ධයයි මම කියලා අල්ලන් තිබිලා තියෙන්නේ. එතකොට ආ දැන් දකින්න පංච උපාදානස්කන්ධය මම නෙමෙයි ඒක හටගන්නේ හේතු හේතු ටිකක් නිසා. හේතුඵල ක්‍රියාවලියක් මේ වෙන්නේ. අන්න එහෙනම් බලන්න මේක මම මගේ මගේ ආත්මය කියලා දැන් ගන්න පුළුවන්ද? ඕකනේ සක්කාය දෘෂ්ටිය. <laughs> ඒකැන <laughs> රූපස්කන්දේ මමයි කියලා අල්ලගත් හතරාකාරයකටද දෘෂ්ටි හතරකින් <laughs> රූපේ මමයි මම රූපේ රූපේ තුල මම ඉන්න මා තුල රූපේ තියෙනවා අන්න බලන්න ඕකනේ අල්ලගත්තේ රූපස්කන්දේ මමයි කියලා අල්ලගත්ත වේදනාස්කන්දේ සංඥාස්කන්දේ සංකාරස්කන්දේ විඥානස්කන්දේ මමයි කියලා 16 ආකාරයකට තාපාරකට අල්ලගත්තා එහෙනම් 22ක සක්කාය දෘෂ්ටිය කිවි ඔතන නේද ඕක නේද කැඩෙන්නේ මේ දැක්කම. අන්න බලන්නකො. එතකොට එහෙනම් බලන්න පටි. එතකොට බලන්න එහෙනම් මේක හටගන්නේ කෙනෙක් පුද්ගලයෙක් කරනවත් නෙමෙයි දෙයයන් වහන්සේ කරනවත් නෙමෙයි ඉබේ වෙනවත් නෙමෙයි. හේතු නිසා හටගෙන මේ අන්න ක්‍රියාත්මක වෙන සමුදේ වෙන ක්‍රියාවලියක් අපි දකිනවා නේද? සමුදේ වෙන ක්‍රියාවලියක්. ඔන්න දැන් අපි එනවා මේ ගමනට. කොහොමද සමුදේ වෙන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. ඉතිමස්මින් සති ඉදන් හොති ඉමස් උප්පාදෝ ඉදන් උපජ්ජති මේ මේ ඇති විට මේ වේ මේ උපදින විට මේ උපදිවි මොකද්ද අවිද්‍යාව තිබුණොත් සංකාර වෙනවා නේද අන්න අවිද්‍යාව පත්‍ය සංකාරා කියන මේ විදිහට පටිච්චසමුප්පන්නෝ හටගන්න සමුදේ වෙන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එහෙනම් ඒක තමයි මේ තියෙන්නේ නේ හරිනේ ආ අන්න බලන්න එහෙනම් බලන්න ඇහැ ගැටුණත් කන ගැටුණත් නහය ගැටුණත් දිව ගැටුණත් මොකක් ගැටුණත් හටගෙන තියෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය ආන්න බලන්න. අන්න දැන් බලනවා අපි අන්නේ කතන් ඕක මම කියලා අරන් තිබුණා මෙච්චර කල්. මේයි මම කියලා අරගෙන දැන් දකිනවා ඒක මම නෙමෙයි ඒක මේ විදිහට සිදුවෙන ක්‍රියාවලියක්. ආන්න දැක්ක විදිය. ආන්න දැක්කා. ඒක දකින්නකොට පේනවා එහෙනම් මේ ක්‍රියාවලිය ඉතුරු ටිකත් අපි දකිනවා. දැන් අපි ඉන්නේ මැද සලායතන කියන තැන ඉන්නේ. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානේ තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන පුටුව මේසිය ආ මේ යමක් මොකක්ම හරි ඉපදි මේ විදියට ඉපදිනවා. මොහොතක් මොහොතක් වාසා ඉපදිනවා. හට ගන්නවා. ආයතන හයත් එක්කම ඉපදිනවා. දැන් අපි තව පැත්තකින් බලනවා. ඇහැ රූප චක්කු විඥානයේ තිංගන් සංගති පස්ස. පස්ස පච්චය වේදනා. ආන් වෙනවා තැන. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. ආන්න කර්ම භවයක් මේ මොහොතේ සකස් වෙනවා. උපාදාන පච්චය භව දෙආකාරයකට සමුදේ වෙනවා භව දෙකක්. සහජාත භවයක් පුනර්භවයක්. නානක්ෂණික කර්මයක් මේ මොහොතේ සකස් වෙනවා. අන්න බලන හැම මොහොතකම එහෙනම් බලන්න එහෙනම් දෙයක් දෙකක් සමුදේ වෙනවා. එහෙනම් සම උදය. සමුදය. අන්න බලන්න කර්ම සමුදේ වෙනවා දෙආකාරයකට. සහජාත කියලා මේ මොහොතේදී අත්විඳින්න එකක් හම්බ වෙනවා. හරිනේ? මේ මොහොතේදී අපිට හම්බ වෙනවා යමක්. අන්න බලන්න පුනර්භවයකට තව එකක් ඒ මොහොතේම account එකට වැටෙනවා දෙකක් මේ මොහොතේ අන්න බලන්න සම උදය වෙන නිසා ඒ කියන්නේ එක මොහොතේම දෙකක් සකස් වෙන නිසායි සමුදය කියලා කියන්නේ සම උදය වෙනවා අන්න බලන්න සමෝ උදා වෙනවා දෙකක් කර්ම දෙකක් ඈ අන්න බලන්න භවපච්චයා ජාති ආන්න ජාතිපත්ත්‍යා මොකද්ද තෑග්ග ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වායසා සම්භවන්තියක් තමයි සමුදේ වෙලා තියෙන්නේ එහෙනම් බලන්න අම්මා කියලා ඉපදුනා. මොකද්ද ස්වභාවය? ජරා මරණ නේද? <laughs> ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයක් තමයි අම්මා කියලා උපද්දලා දීලා තියෙන්නේ. අයනම් බලන්න දුක්ඛ ස්කන්ධයක් තමයි ඉපදිලා තියෙන්නේ. එහෙනම් අපිට පේනවා මේ ඉපදිච්ච එක අම්මා කියලා ඉපදුනේ පංච උපාදානස්කන්ධ සකස් වීම. ස්වභාවයෙන් දුකක් නේද තියෙන්නේ කෙරෝලි. ආන්න දැක්ක. එහෙනම් බලන්න ඕක නේද මේ ආ ධම්සප්පවතුන් සූත්‍රයේ පෙන්වුවේ. ඈ ධම්සප්පවතුන් සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා නේ. අන්න බලන්න. ඉපදිලා තියෙන පංච උපාදානස්කන්ධයක් නම් ඒකේ ස්වභාවයම දුකක්මයි. එහෙනම් බලන්න අනන්ත සංසාරේ මෙච්චරක් ආපු ගමනේදී මොකක් ඇහක් ඉපදුනත් කනක් ඉපදුනත් දිවක් ඉපදුනත් නහය දිව මේ මොකක් ඉපදුනත් ආයතන නැහැ මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිතක් නේද? ඉපදිලා තියෙන පංච උපාදානස්කන්ධයක් නේද? හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ ස්වභාවයම දුකක්ම නේද? දුකක්. එහෙනම් බලන්න, එහෙනම් බලන්න මේ මොහොතේ එහෙනම් මේ මොහොතේ මේක අවබෝධ නොවුනොත් මේ මොහොතේ toy සංසිද්ධියම නේද වෙන්නේ? එහෙමයි. එහෙනම් අද දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා තියන්නේ ඔන්න ඔතනටනේ. හරියටම හරි. එතකොට බලන්න එහෙනම් අනා මෙතනින් දැන් මේ ගමන නතර නොවුනොත් අනාගතේ කොහේ ඉපදුණත් ඔය සංසිද්ධියම නේද සිද්ධ වෙන්නේ? එහෙමමයි. දෙයියෙක් ඒවා, බ්‍රහ්මයෙක් ඒවා, මිනිසෙක් ඒවා, තිරිසන් සතෙක් මොකේ ඉපදුනත් ওই සංසිද්ධියමනේ සිද්ධ වෙන්නේ. එතකොට බලන්න එහෙනම් අපිට මේ මොහොතේ පේනවා නේද? ඉපදීම දුකක්මයි කියලා. ගැළපිලා. ආ එහෙනම් කවුරුවත් කිව්වටද? කවුරුවත් කිව්වටද මේ වෙන මොහොතේ අපි මේක දකින්නේ? මේ මොහොතේ තුන් කාලෙම අපිට දකින්න පුළුවන් නේද? අතීත වර්තමාන අනාගත තුන් කාලෙම මේ ඉන්න ඉරියව්වෙම දකින්න පුළුවන් නේද අපිට? ඒ මමයි අමුතුවෙන් පුනර් භාවයක් විශ්වාස කරන්න දෙයක් නෑ මේ මේ මොහොත තුළ දකින්න පුළුවන් ඔය ඕනෑම පුද්ගලයකුට ප්‍රඥාවත් තියෙනවනම් වෙන්න ක්‍රියාවලි එහෙනම් අපිට සිංහනාදයක් කරන්න පුළුවන් නේද ඉපදීම දුකක්මයි කියන එක මේ වෙලාවේ අන්න බලන්න කවුරුවත් කිව්වටද නෑනේ ඕක නේද අවබෝධය කියන්නේ සොකී අවබෝධය අන්න බලන්න මේ මොහොතේ දැක්ක තුන් කාලයේ දකින්න ඥානෙ පහළ වුණා නේද අන්න බලන්නකෝ මහා බලන හරි සියුම් තැන්. අපි හිතන්නේ නැති තැනක්. නමුත් බලන්න විවර වෙන ඇහැ මොන ගැඹුරු ඇහැක්ද විවර වෙන්නේ කියලා මොන තරම් ගැඹුරු ආර්ය ප්‍රඥාවක්ද වැඩෙන්නේ කියලා මෙතන. ඈ මේ ඇහැ මේ ඇහැ මාර්යා ගැහෙන් දකින්න බෑනේ. මේ මේ කතන්දරේ. එහෙනම් බලන්න මේ ප්‍රඥා ඇහැ අරගත්ත තැන නේද මේ ආර්ය ඇහැට නේද මේ කහු වෙන්නේ. ඈ මේ තුන් කාලයේම මේ මොහොතේ දකින්න පුළුවන්. එහෙනම් අපි සංසාරයන්නේ මේ දැන්නේ. <laughs> මේ දැන්නේ සංසාරේ යන්නේ මේක දන්නේ නැති මේ දන්නේ නැති හැම මොහොතකම අපි සංසාරේ නියන්නේ අර කෝච්චි නැගලා නින්නේ එහෙමයි එහෙනම් බලන්න මේ මොහොතේ ඔක දැක්ක කියන්නේ අපි ඉන්නේ අවබෝධය තුලනේ මහත්තයා එහෙමයි එහෙනම් අපි ඉන්නේ Nirodhiya තුලනේ මහත්තයා මේ වෙලාවේ Nirodhay ආ එහෙනම් අපි අන්න බලන්න අපි ඉන්නේ එහෙනම් අවිද්‍යාවත් අසීස විරාග Nirodha සංකාර Nirodha කියන දන නේද සංකාර ඉතින් ඕක නේද පෙන්නේ ආ වය ධම්මා සංකාර අප්පමාදීන සම්පාදිත කිව්වේ ඕකනේ එහෙනම් බලන්නකෝ මේ මොහොතේ අපි ඉන්නේ ඒ කිව්ව සූත්‍රයේ උත්තරේ උඩනේ අපි ඉන්නේ. ඒ සූත්‍රයේ එතන උඩ ඉඳගෙනම හොයලා හැමතැනම. අන්න බලන්න අපි දන්නේ නැහැ. ඇස් අන්දයි. ඇස් අන්දයි. මෝහ අන්ධකාරයට අපි වහුවෙලා ඉඳලා තියෙන්නේ. අන්න බලන්න මේක නොදන්නාකමම තමයි අවිද්‍යාව. මේ රැවටීම ගැන නොදන්නාකමම තමයි අවිද්‍යාව. අන්න බලන්න වෙන මොකක්වත් නෙමෙයි. එතකොට බලන්න ඔබ එහෙනම් මෙතනදීම අපිට පේනවනේ මේ තුන් කාලෙම අපිට දකින්න පුළුවන්. එහෙනම් මේ දකින මොහොතේ මේ මොහොතේ අන්න බලන්න මේ පංච උපාදානස්කන්ධය තුල මම පිළිట్లా නැහැ. මේක හැදෙන්න හේතුඵලව කියලා දැකපු දැනම ඒක ඉස්සල්ලා මම කියලානේ ගත්තේ. දැන් මමනේ මේක හැදෙන්න හේතුඵලව කියලා දකින තැනම ඉන්නේ අවබෝධයනේ. ඉන්න නිරෝධීම අවබෝධය එතන් අර අවබෝධයම තුළමයි එතකොට බන්න ඔබ පංචුපාදානස්කන්තිය පිහිටලන දය තුළමයි එතකොට ඔබ පංචුපාදානස්කන්තිය තුළ පිහිටලනෑන ඔබ පංචුපාදානස්කන්තිය තුළ පිහිටල නැත්තන් අන්න බලන්න ඔබ රූපී තුළවත් නෑ ඔබ රූපී තුළ නැත ඔබ හැතුලනෑ අන්න බලන්නක ආයතන හයම දොළහෙම නිදහස්නය ඔබ ඔබ එක තැනක පිටල නෑ ඔබ විඥානය තුල නැත්තම් විඥාන ඔක්කොගෙම නිදහස්නේ ඔබ මේ වෙලාවේ මායාගේ ලෝකේ තුල නෙමෙයි ඔබ ඉන්නේ ඔබ මේ මොහොතේ ඉන්නේ උතුම් අරියත් අරියත් භාවයට පත් වෙච්ච ඒ උතුම් අරියතුන් වහන්සේගේ ස්වභාවය තුල නේද ඔබ ඉන්නේ. ඒ මොහොතකට ස්පර්ශ කරන්නේ. අන්න බලන්න. ඒ මොහොතක්. අන්න දුටු නිවන දකින නිවන අන්න දකින නිවන මේ මොහොතේ එතකොට බලන්නකෝ ඔබ Nirodhe තුල ඉන්නවා නම් අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංකාර නිරෝධා කියලා මෙන්න මෙතන නේද ඔබ ඉන්නේ ඒ ප්‍රමාණයට ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනව නේද මේ අවබෝධය තුල වැඩෙනවා අන්න බලන්නකෝ මෙන්න ගමන ඊට මේක නේද දකින්නේ එහෙනම් ඔබ දකින්නේ බලන්න මේ මොහොතේ හේතු සකස් වෙලා හටගත්ත පංච පටිස පංච උපාදානස්කන්ධයක් නම් ඒක මේ මොහොතේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නම් ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නේද අන්න බලන්න ඒ කියන්නේ මේ සමුදේ වුණා ඒක අන්න බලන්න ඔබ නිරෝධයේ ඉන්නකොට ඒක නිරෝධ වෙලා යනවා එන ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය නේද මේ මොහොතක් මොහොතක් පාසා මම මේ සරලව මම හිතන්නේ ඔබට ඒක දැනින් තේරෙන්නේ නැති කිව්වේ මොකද්ද කියන්නේ අනිවාර්යෙන්ම එහෙමමයි අපේ මහත්තයා එහෙමමයි ඔන්න දුක් ඔන්න දුකින් මිදෙන තැන අන්න බලන්න දුක නැති තැන අන්න බලන්න ඔබ පටිසමුපාදයෙන් දැක්ක මේ මොහොතේ ඔබ දැක්කා සමුදය ධර්ම නිරෝධ ධර්ම දුක්ඛ ආරි සත්‍ය දුක්ඛ සමුදය ආරි සත්‍ය දුක්ඛ නිරෝධ ආරි සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද. බාන්න පටිසමුප්පාදේ. අනිපැතින් චතුරාරි සත්‍ය ඔබ මේ ත්‍රිලක්ෂණයේ අනි පැත්තෙන් දැක්කී. ඒ අනිත දුක් අනත්ත දකිනවා ගැන මේ මොහොතේ බලන්න ඔබ ඉන්න ඔබ ඔබ එහෙනම් ත්‍රිලක්ෂණියත් අවබෝධයේ ඉන්නේ නේ. ඉතින් ඕකනේ බලන්න කිව්වේ. සියල්ල සියල්ල එක එක එකක් තුලින් දකිනවා එකක් තුලින් දැකීම මෙන්න මොහොත අන්න බලන්නකො ඉතින් බලන්නකො මේ හරිම සියුම් නේද හරි එහෙනම් අපිට හරියට ධර්මයේ අහුනොත් පටිසමුපාදී ත්‍රිලක්ෂණීය චතුරාර්ය සත්‍ය කියන එක එක තැනක අපිට හම්බ වෙනව නේද? එක පොයින්ට් එකකින්. එක තැන. එක පොයින්ට් එකේදී එක තැන හම්බ වෙනවා. ආ ඉතින් බලන්නකො එහෙනම් ධර්මයට සත්‍යයට විනයට ගැළපීලා නේද දැන්? <laughs> ආයි කොහෙවත් හරියට හරි නේද බලන්නකො. ධර්මයෝ ධර්මයා පූර්ණය වෙලා ධර්මයෝ විසින් ධර්මයෝ පූර්ණය වෙලා. අහන්න බලන්නකො ඉතින් බලන්නකො මේක පුදුම ඒ කියන්නේ හරියට අපි මේ ගමනේ ආවොත් හරියට අපි මේ වෙලාවේ ප්‍රඥාවදීන් දැක්කොත් මේ තුන ගැලපෙන්න ඕනේ. මේක ධර්මයට ගැලපෙන්න ඕනේ. පටිසමුප්පාදේ මේ මේ සත්‍යයට ගැලපෙන්න ඕනේ. මේක විනයට ගැලපෙන්න ඕනේ. විනයට ගැලපෙනවා කියන්නේ මේ රාගදේශ මොහ දුරු වෙන මාර්ගයක අපි යන්න ඕනේ. මාර්ගයට රාග විනය, දේශ විනය, මොහ විනය. ඒක දුරු විය යුතුයි. ඒක දුරු වෙන්න ඕනේ. එතකොට බලන්නකෝ එහෙනම්. මෙතනදී මේ කතන්දරය අපිට පේනවානේ. හරිම මේ හරිම සියුම් අපිට මේ කියන්නේ සරලව සියුම් අල්ලගන්න පුළුවන් මේ කතන්දරේ. එතකොට එහෙනම් කරන්න කිව්වෙත් ඔච්චරයිනේ. අන්න බලන්න. සූවන් සූවන් වෙන්න මොකද්ද කරන්න කිව්වෙත් ඕකමයි. සූවන් වෙච්ච කෙනාට සකදාගාමි මාර්ගයේ ඉන්නකොට මොකද්ද කරන්න කිව්වෙත් ඒත් ඕකමයිනේ. සකදාගාමි වෙච්ච ඉරයා කෙනාට කරන්නේ ඒත් මොකද්ද බලන්න කිව්වේ පංචීපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්මනේ. එහෙනම් බලන්න ඕක දකින්නකොට අනිච්ච ඇත්ත ඇති සැටියෙන් දකින්න. ආන්න බලන්නකො. ඒක උඩ බලන්නකො වැඩේනේ අනිච්ච සංඥාවනේ. අනිවිත සමාධියටනේ යන්නේ. ආන්න බලන්නකො. මේ ආයතන පබ්බයෙන් ගත්තත් ධාතු පබ්බයෙන් ගත්තත් මොකෙන් ගත්තත් අපිට මේ ගැටේ ඕන පැත්තකින් ලෙහන්න පුළුවන්. ඕන පැත්තකින් මේ කතන්දරේ ලියන්න පුළුවන්. එකම තැන එකම විදිහටම අපිට උත්තර හම්බ වෙන්න ඕනේ. මා මේ එකමයි ආශ්චර්යය. ඒකමයි ආශ්චර්යය. අන්න ඒකයි. ඒ කියන්නේ ඔබ කොළඹ ඉඳලා කතරගමට යනවා නම් අපි හිතමු ඔබ යන්නේ ගාලුපාර දිගේ කියලා. ඔබට මුලින්ම හම්බ වෙනවා පෙට්‍රල් ෂෙඩ් එකක්. ওই විදිහට ඔබ එක එක විදිහට ඔය ඔබට මග හම්බ වෙන මග සලකුණු ඔස්සේ ඔබ කතරගමට යනවා. තව කෙනෙක් යනවා හයිවේ එකට දාලා ඒ පැත්තෙන්. එයාට හම්බ වෙන්නේ අපි හිතමු මුලින්ම රෙස්ටුරන්ට් එකක් කියලා. හරි. එයා ඒ විදිහට මග සලකුණු දැක දැක එයාත් යනවා. ඊට පස්සේ තව කෙනෙක් අපිට රත්නපුර පාරෙන් ගියා කියලා කොළඹ ඉඳලා. එයාට යනකොට කඳු හෙල් අරවා මේවා ওই විදිහට ওই විදිහට ওই විදිහට එක එක විදිහට එයාට හම්බ වෙනවා මාර්ගය. තව එක්කෙනෙක් නු- මහනුවරට ගිහිල්ලා ඒ පැත්තෙන් ගියා කියලා හිතන්නකො කතරගමට කොහොම හරි. බණ්ඩාරවලට ගිහිල්ලා ඕ පැත්තෙන්. ඒකට බලන්න කට්ටිය කොහොම ගියත් විවිධ පාරවල්. දැන් ඔබ ගිය ඔබ ওই පාරේ ගිහිල්ලා ඔබ කිව්වොත් එහෙම නෑ මේකේ පැට්‍රල් ෂෙඩ් එකක්මයි හම්බ වෙන්න ඕනි කියලා හරිද? ඔබ ගිය පාරේ මුලින්ම පෙට්‍රල් ෂෙඩ් එකක් මුලින් හම්බ වෙච්ච එක ඇත්ත. අනිත් එක්කෙනාට හම්බුනේ තව එකක්. එයාගේ පාර වෙනත්. හැබැයි එයාත් කතරගමට ගිහිල්ලා නේද? ආ එහෙනම් මේ අද වරද්දගෙන තියෙන එක නේද? හුඟක් දෙනෙක් එක පරයයක් දැනගෙන ඒගොල්ලෝ කියනවා ඒ විදිහටමයි යන්න තියෙන්නේ කියලා. එයා දන්නේ ඒක විතරයි. එතකොට ඒකෙම ඒකමයි ඕකමයි <laughs> සාදු සාදු සාදු ඕකමයි ඊ අනුරුද්ධ මහත්තයමත් කතා කරේ මෙන්න මේ මෙන්න මේ බොන පාරත් දැක්කත් ඒ පාරේ අවසානය මෙ මේකයි කියන දකින්න පුළුවන් ස්වභාවය මේ ආශ්චර්යක් අපේ මහතම කොහෙන් ගියත් මේක දකින්න පුළ කොහෙන් අල්ල ගතත් මේ මේ මේ මේ මේක නිමා වෙන සත්‍ය පොයින්ට එක දක ගන්න පුළුවන් එතැන්ට යනවා කියලක දැක ගන්න පුළුවන් මෙහි කියත් යන්න මෙහෙම කියල දැක ගන්න පුළුවන් එක ආශ්චරයක බහෝ කොහින් ගියත් ගැලපෙනවා කොහෙන් ගියත් ගැලපෙනවා අන්න එක එනම් අපි එක තැනකොට කොටුුණු මේකමයි හරි කියලා එහෙනම් ඔච්චර පරියායන් ගන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තින්නේ විවිධ පරියායන් ඔස්සේ ඒ කෙනගෙනාගේ ඉන්ද්‍රියන අනත්තේ අනුව නේද ඒක දේශනා කරලා තියෙන්නේ මේක තේරෙන්නේ නැහැ නේද? ඒ එහෙම අය කියන නිවනක් ගැන කල්පනා කරලා බලන්න. ඒකට බලන්නකෝ. කොහොම නිව කොහොම කොහොම කතරගම ගිහිල්ලාද කියලා ඒගොල්ලෝ. ගිහිල්ලා තියෙන්නේ කතරගම ගිහිල්ලා නැහැ ගිය කෙනෙක් කියන්නේ නැහැ ඔහොම. අන්න ඒකයි වැඩි. එන බලන එක පරි එන එකම ගඟකට බහින විවිධ පරි තොටුපළවල් තියෙනවා. අපිට අපිට ඒ සුදුසු තොටුපළක් තෝරගෙන බහ ගන්න යෝනේ අපි. අන්න ඒකයි වෙන්න ඕන ඒමම අපේ මත නේද මේ හැම තැනින්ම ඇහෙන්නේ ඒ ඒ නිමිති තමයි ඒ නිමිත්ත අපි අවබෝධය තුළ ගන්න බැරිතාකල් අපිට එක පේන්නෑ අවබෝධර ගන්න අවබෝධය තුළ දකි අවබෝධය තුළමනං එක දකින්න අපේ මහත්තය ඒක හැම දෙයක්ම උතුම් වූ අර නිවීම මේ නිවීම කියන සත්‍ය පොයින්ට එකට ගැලපෙන දෙයක් අන්න ඒක කවුරු මොනවා කිව්වත් මෙතනින් නේද හදලා ගන්න උත්තරේ. හදලා ගන්න. ආ එතකොට එහෙනම් එහෙ කාගේවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ තියෙන්නේ. මෙහෙ නේද තියෙන්නේ ප්‍රශ්නේ. අර කතා කරපු තැනට කතා කරපු තැනට අපේ මහත්තයා ආපහු එනවනේ නේ. හරියටම පටන් ගත්ත තැනටම ආපහු යන්නේ කොහෙන් ගියත් පටන් ගත්ත තැන තමයි නිවැරදි වෙන තැන. අන්න බලන්න. නිවැරදි වෙන තැන මත හැම දෙම නිවැරදි වෙනවා. අන්න බලන්න ඔන්න ඔතනදී මම දැන් ඔන්න උතන්දි ලස්සන කතාවක් පෙන්නන ලෝකායතනික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ බුදුහපියාණන් වහන්සේ පෙන්නන දෘෂ්ටි හතරක්. අන්ත දෙකක්. හරිද? මේ දෘෂ්ටි හතරෙන් අහු නොවි අන්ත දෙකට වැටෙන්නේ නැතුව කොහොමද මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්නේ කියන එක. එතකොට මේක තමයි අද ගොඩක් දිනෙට මේක හැමෝම දැනගන්න ඕන එකක්. කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් මෙන්න මේ කෑල්ල දැනගෙනම දේශනා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බමුණෙක් ඇවිල්ලා අහන බුදු පියාණන් වහන්සේගෙන් ගෞතම භගත් ගෞතමයන් වහන්සේ මේ සියල්ල ඇතද කියලා. ඒකට උන්වහන්සේ කියනවා ආ බ්‍රාහ්මණයේ බමුණ ඕක තමයි පළවෙනි ලෝකායතනික දෘෂ්ටිය කියනවා. ඕක සාස්ත්‍ර දෘෂ්ටිය කියනවා. සියල්ල එහෙනම් නැතද කියලා අහනවා. සියල්ල නැත්තේද කියලා අහනවා. ඒතකොට කියනවා ආ බ්‍රාහ්මණයේ ඕක තමයි දෙවෙනි ලෝකායතනික දෘෂ්ටිය. ඕක තමයි ඔක උච්ච දෘෂ්ටිය කියනවා. ආනාරි තුන්වෙනියට උන්නාසී ආයි පෙන්නනවා මේ බමුණහන එහෙනම් භාගතුනා සියල්ල එකම ස්වභාවයෙන් යුක්තද කියලා. ආ ඕක තමයි බ්‍රහ්මණේ තුන්වෙනි ලෝකායතනික දෘෂ්ටිය. ඕක ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන්නේ කියනවා. ආ දැන් අහන්න දින එක ප්‍රශ්නයයි නේ. එහෙනම් සියල්ල විවිධ ස්වභාවයක ඇත්තේද කියලා අහනවා. එච්චර ඥාන දෙන්නේ නැහැ. වෙන අහන දෙයක් නැහැ. ආ ඕක තමයි හතරවෙනි ලෝකායතනික දෘෂ්ටිය කියලා කියනවා. ඕක උච්ච දෘෂ්ටියට වැටෙන්නේ කියනවා. ඕව නෙමේ බමුණ ඕක දකින්න ඕනේ. මේ පච්චුප්පන්න මොහොතේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මේ විදිහට සමුදය වෙනවා. අන්න බලන්න. ඊට පස්සේ අනිත් පැත්තට පෙන්නනවා මේ මොහොතේ අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා ආන්න මේ විදිහට නිරෝධ වෙනවා. සමුදය වෙන ධර්මයේ නිරෝධ වෙන මේ මොහොතේ හේතු වලට මේ මොහොතේ හටගන්නවා. සිද්ධියක් ගැන උන්වහන්සේ පෙන්නනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ විදිහට දකින්න. ඔක දකින්න ඕනේ මෙහෙමයි කියලා. එතකොට බලන්න එතකොට දැන් අපි මෙතනදී දැන් අපි කතා කරන්නේ අර මම මුලින්ම ඇහුවා නේද ස්පර්ශය ස්පර්ශය ගැන කතන්දරේ. ඔය ඇහුවේ ටිකක් ගැඹුරු කතාවක්. ඔය ඇහුවේ අන්ත වලට වැටෙන තැන. හරි ඔන්න බලන්න දැන් මේ මනසේ හටගන්න ලෝකය මනසට මනසින් අපිට මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට ඒ හේතු උපයෝගී කරගෙන අවිද්‍යාවෙන් මේ පටිසමුප්පන්නව හටගන්න ලෝකයක් තමයි මේ තියෙන්නේ මනස ලෝකය. ඒකට බලන්න මේ හැදෙන එක අපිට දැන් මේ මේ බලන්න දැන් අපි දුන් ප්ලේන් ටිකක් කියලා. දැන් ඇහුණනේ ඔබතුමාට කිරිතේ එකක් කියලා හිතන්නකෝ. කිරි කෝපි කිරි කෝපි එකක්. දැන් කිරි කෝපි එක හැදුන ඇහුණනේ ඔබතුමාට මේ වෙලාවේ. දැන් ඕක හැදුන්නේ කොහොමද? මේ වෙලාවේ කිරි කෝපි හැදෙන හේතුව මොකද්ද? අපි ගත්තොත් එහෙම. ඔව් ඒක දැන් දැන් ඒක ඒක ශබ්දයක් විදියට හේතු ශබ්දයක් හේතුවක් හටගත්තා. ඒකට ගෝචර වෙන්න කනත් එකන සෝ ආයත එකන ආයතන දෙක රූප මේ සම් සමායන ශබ්ද ශබ්ද කන අඳුන ගැනීම ඔය දෙකින් මේක කියලා අවල් දෙය කියලා අන්න හරි ඒ කියන්නේ කන සට සෝත විඥානය කියන එක හටගත්ත මේ මොහොතේ ওই උපකරණෙන් ඇවිල්ලා සද්ද වැදුනා කනට කනයි සද්දේ කන්බරේ කම්පණය වෙනකොට සෝත විඥානයත් එක්ක අන්න සෝත විඥානය හටගත්තා. තිංගන් සංගති පස්ස වුණානේ ඔතන. අන්න මේක මන ආයතනෙට ගියා දැන් ටක් ටක් ගාලානේ. අන්න කිරිකෝපි කියලා ඇහුණා. හරිනේ. අන්න බලන්න. දැන් මේ කිරිකෝපි කියලා ඇහිච්ච එක බලන්න හටගත්තේ සලායතන හටගෙන නේ මේ වෙලාවේ. එතකොට බලන්නකෝ සලායතන හටගත්ත කියන්නේ පටිච්චසමුප්පන්නෝ ඉපදිච්ච ධර්මයක් නේ මේ වෙලාවේ කිරිකෝපි කියන එක. නාම රූප සකස් වෙලා දැනගත්ත දෙයක් නේ. ඒ කියන්නේ ස්කන්ධ පහක් හටගෙන හටගත්ත දෙයක් නේ. අනිත් පැත්තට ගත්තොත් එහෙම. ආ එතකොට බලන්න එහෙනම් ඕක දැන් මේ පටිසමුප්පන්නෝ ඉපදිච්ච ධර්මයක් මේ වෙලාවේ. දැන් ওই කිරිකෝපියක අපි දෙන්නගේ එක්කෙනෙක්ට බොන්න පුළුවන්ද? බොන්න බෑනේ. ආන්න <laughs> බලන්නකෝ. නමුත් අන්න බලන්න. නමුත් මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට අපි කිරිකෝපි එකක් බොනවනේ. ඊට පස්සේ මේකට සීනි අඩුයි සීනි වැඩි, කෝපි වැඩි, කෝපි මදි මේ කතන්දර ටිකත් අපි උකට දාගන්නවනේ. දැන් බලන්නකෝ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන වල ප්‍රශ්නයක් නෙවෙයි නේද දැන් මේ අපි ගැටෙන්නේ. මේක අපි දැන් මේ බොන කිරිකෝපිය කොයි එකද? අරකද මේකද? හොඳට බලන්නකෝ. අර සිද්ධිය වෙනවා. හරිද? අර සිද්ධිය වෙන. ඒක හරියට මේ වගේ නේද? අප්පුඩියක් අහනවා. අත් දෙක වදිනකොට අත් දෙකටම දැනීම් දෙකක් ඇයිලා කාය විඥාණයට එන්න නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධල ගියා. එයා දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. අත් දෙකක් වෙදිච්ච බවක්වත් මේ මොන කෙහෙමලක්වත් දන්නේ දැනීමක් ආව ගියා. නේ එච්චරනේ. ගියා. තිංගන් සංගති පස්ස. වේදනා සංඥා සංකාර විඥාන අත් දෙක වැදුනා රිදුනා හයියෙන් වැදුනා සද්දිකුත් ආවා. ওই ටික එන්නේ කොහෙන්ද? අන්න අන්න හැදෙන ලෝකිනී දර තියෙන්නේ. එහෙම බලන්න තේක දිවේ ගෑවෙනකොට ජීවහා විඥාණයට දැනීමක් ආව එතනම නිරුත්තයිනේ. දිවයි ජීවහා විඥා ජීවයි රසයයි ජීවහා විඥාණයයි. මේ තුන හටගත්ත එතනම නිරුද්ධ වුණාට අර ටික හදාගත්තේ කොහෙද මෙහි නේද? ඇතුළේ නේද? එතකොට බලන්න තේක බොනකොටත් අපි අහුවිලා ඉන්නේ පංච උපාදානස්කන්ධ ලෝකෙට නේද? තේකක් බොනවා ඒක රසයි නිවිලා මේ ඔක්කොම ටික බලන්නකෝ යන අර අර ස්පර්ශයේ ස්පර්ශයක් නෙමෙයි නේද මෙතන වෙන්නේ මේක වෙන කතාවක් නේද දැන් මේ වෙන්නේ අන්න බලන්න අතන අර ස්කන්ධ හටගෙන එතන එතන අතන අර ස්පර්ශය එතන එතන නිරුද්ධ වෙනවා පේතන දකින්නේ මෙතන මේ මේ කතන්දරේට අපි අහු වෙනවා අටලොස් ධාතුව අතන නිරුද්ධ වෙනවා හොගාලා මෙතන අපි ඒක දකින්නේ මෙතන මේකට අහු වෙනවා එතකොට බලන්න අපි අර අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට අපි හදා අපි අහුවෙලා ඉන්නේ මේ මනේ ලෝකෙට නේද? මේ විඥාන ලෝකෙට නේද අහුවෙලා ඉන්නේ? අන්න. ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ඒ ලෝකේ ඒ ලෝකේ මතනේ ඔක්කොම දේවල් එළියෙන් ආපහු සකස් වීමත් වෙන්නේ නේද අපි අන්න හරි හරියටම හරි. එතකොට බලන්න මේක දැන් ගැට ගැහුවේ කෙලිම එළියට නේද? ඒකාපු හේතු පල පල හේතු හේතු පල පල හේතු සර්කුලේෂන් එක සර්කලේෂන එක තුනන් මේක කෙලින් අපි එලියට ගැටගැහුව නීද එහි ප්‍රශ්නයක් තියෙමයි අන්න ඔතනනේ අපි අහුවෙච්ච තැන අන්න බලන්න එහෙමයි එතකොට බලන්න මට ඕන උනේ පෙන්වන්න එහෙනම් බලන්න මේ කිරිතේක කියනකොට අපිට ගොඩාක් දෙනෙට ඉන්නේ කිරිතේකේ හේතු මොනවද කියලා ඇහුවොත් එහෙම ටක් ගාලා කිරිතේ එකක් කියනකොට එන්නේ සීනි උණු වතුර කෝපි කිරිපිටි කෙලින්ම ගැට ගැහුවා නේද බාහිර ධාතුවට කිරිත ඒක කතාව එහෙමයි ඔතන නේද අපි අහුවෙන්නේ බාහිරට කෙලින්ම සමස්තයක් විදිහට අපේ මහතයා එහෙමමයි සමස්තයක් විදිහට අපි බෞද්ධ කියලා යන්නේ තුන්වෙනි මාර්ගනේ අපි පොඩි කාලේ ඉඳලා ඇහුනේ තෝක නේද මේ එළියත් එක්ක මේ එළියටයි ට්‍රීට් කරන්නේ ඇතුළට නෙවෙයිනේ එළියටයි දෙන්නේ විසඳුම් හොයන්නේ අන්න බලන්න අපි අනිත් පැත්තටත් මේක දැන් කඩලා බැලුවොත් එහෙම අපිට අපිට මේ සීනි එක එහෙමමයි එහෙමමයි ආන්න බලන්න. එතකොට මේක එතකොට කතාව ආන්න හරි. එතකොට ගොඩාක් දෙනෙක් එතකොට අපිට මෙතෙන්දි පේනවා නේද? දැන් මේ අත් දෙක වදිනකොට මේ අත් දෙක වදිනකොට මේ දැනිච්ච මේ එන සද්දේ මේ වම් අතටවත් දකුණු අතටවත් අයිති නෑනේ. අන්න බලන්න පෙර නොතිබීම අත් දෙක වැදුනා. අන්න ඒ මොහොතේම පෙර නොතිබීම සද්දයක් ආවා. ස්පර්ශය තුල. අපි නිකන් ඔන්න ඔහම ගන්න සද්දයක් ආවා. අත් දෙක වැදිලා ඉවර වෙනකොටම සද්ද නිරුද්ධ වුණා. එන බලන්න හේතු නිසා ඵල හටගත්තා. සද්ද කියන ඵලයක් ආවා. නමුත් හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධත් වුණා. හැබැයි මේ හැදිච්ච සද්දේ එකwidehatකටවත් අයිතිද? නෑ. අන්න බලන්න එහෙනම් ඵලයේ හේතු වලට අයිති නෑ නේද? නෑ. අන්න බලන්න ඔන්න ඔතනදී තමයි අපිට මේ ගැටේ ලිහින්න ඕනේ. ඔන්න ඔය න්‍යාය හොඳට මතක තියෙන්න ඕනේ. හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරුද්ධ වෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙනවා. හරිනේ? ඔය කතන්දරේ අපි අල්ලගන්නවා ඔන්න ඔය කියන ලඝු තැන්. ඔය කියන ඔය කියන මේ බාල තැනින්. පංච උපාදානස්කන්ධයක් හටගෙන නිරුද්ධ හේතු හටගෙන හේතු නිරුද්ධ වුණාට පංච උපාදානස්කන්ධයක් හටගෙන නිරුද්ධ වුණාට ඒ නිරුද්ධය කියන්නේ ඕක නෙමෙයි. එයා නිකන් නිරුද්ධ වෙලා නැහැ. එයා account එකට කර්ම දෙකක් රැස් කරලා තමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. නිකම්ම නිරුද්ධ වෙලා නැහැ. අන්න ඒකයි වැඩි. ඒ කියන්නේ විනාශයක් අත් කරලා දීලමයි ගිහිල්ලා තියෙන්නේ. එක පාරක් ඇහැ ඉපදුනා ඒකට පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන්නෙම ඇහැ නිකන් නිරුද්ධ වෙලා නැහැ. සංසාරයන් account එකට එක දාලා ගිහිල්ලා තියෙන්නේ කර්මයක්. දාලා කියලා. අන්න නැවතක් සකස් වෙන්නේ. නැවතක් සකස් වෙන. අන්න ඒක දකින්න ඕනි සියුම්ව. එහෙනම් බලන්න ඒ Nirodhe ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරේ. ඒ කියන්නේ සදාතනික Nirodhe ගැන. අපි කතා කරන්නේ මේ අත වැදිලා නිරුද්ධ වෙන නිරෝධය ගැන. ඔයි නිරෝධය තේරෙන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනත් නෑ අපේ මහත්න්න හරි ඔය නිරෝධයනේ බුදු ව්‍යාණනාසේ දිරු පෙන්වේ සතාතනික නිරෝධය වෙන හැනි. ඒක වෙන්න නම් මෝතක් මෝතක් පාසා මේ වෙන සිද්ධිය දකින්න ඕනි සිහියෙන්. හටගන්නවා නිරුද්ධ වෙනවා කියන කතන්දරේ ඕක දකින්න බෑ කවදක්කා. හටගත්ත දේ හටගත්තා නිරුද්ධ වුණා. හටගන්නවා නිරුද්ධ ඒක ඒක ඕක නෙමෙයි. ඒකේ කවදාකවත් කවුරුක්වත් ඔය කිව්ව ගැඹුරු තැන දකින්නේ මේක නිරුද්ධ වෙන්න නම් මේක වැඩෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේ. එහෙනම් ඒක වැඩෙන මාර්ගයක ඉන්න ඕනේ. ඒක නේද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දුන්නේ. දුක්ඛ ගාමිනී නිරෝධ ගාමිනී පටිපදාව කියලා දුන්නේ. පටිපදාවක් දුන්නේ ඇයි? නිකම්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දැක්ක දැකලා යනවනම් හොඳයි නේද? එකවුන්ට <laughs> එකට වැට එහෙම වෙන්නේ නෑ මේක අන්න බල නහෙනම් මේ මොහොතේ අවබෝධය තුළ ඉන්නකොට තමයි ඒ නිරෝධයක්ති දින්නේ ඒනම් ඒ විදියට ඒ විදියට ගිල්ල දිනකෝක පූර්ණ වෙනවා අන්නේ පූර්ණයට යනක යන්න වෙනවා මේක දැක දැක ප්‍රොසෙස් එකක් තියෙන ගමන පොඩි පොඩි වැඩපිළිවෙලක් තියෙන වැඩපිළිවෙල ඇතුලේ එහෙනම් ඒක නේද පෙන්වන්නේ සෝවාන් සකදාගාමි මාර්ග සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරිහත් මාර්ග අරිහත් කියලා ආ ඔය තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිය නේද? මාර්ගය මාර්ගය කියනකොට මෙතන තියෙන ගමන. අන්න එහෙම බලන්න. ඒක තමයි පින්නේ. එහෙනම් ඒකනේ පින්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන කියලා තුනක් නේද? ආන්න එහෙනම් මේ සත්‍ය ඥාන පහළ වෙච්ච කෙනෙක්ට තියෙන දෙයක් කරන්න. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එයාට මේක එහෙනම් මේ යෝනිසෝමනසිකාරී යෙදෙන්න වෙනවා නේ. ඒක කරන්න වෙනවා. අන්න එතකොට තමයි මාර්ගය හරියන්නේ නේ. ආන්න බලන්න. එන ඉතින් මේ මාර්ගේ යන්න නම් ඕක වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔන්න ওই ටික තේරෙනවා නම් කෙනෙක්ට නිකම්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා තනින් ගන්නෙ නැතුව ලඝු වෙන්නේ නැතුව. එතකොට බලන්න කොහේනම් දැන් මේ අපිට මේ හිතේ හටගන්න එක මේ මේක දැන් බාහිරයක් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ නේ. මේක පටිසමුප්පන්නෝ ඉපදිච්ච ධර්මයක් කියලා දැක්ක තැන අපිට බාහිරයක කතන්දරයක් මේකට ලඟු වෙනවද? එහි ඇතද නැතද කියන කතන්දරයක් මේකට එනවාද අපිට අහු වෙනවනේ කෙලින්ම ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කියලා නේද එතකොට එලියක් අදාළ වෙන්නෙම නෑ මේක ඇතුළාන් ඇතුළාන්තේට කරන ඇප්ලයි කිරීමක් පමණයි එහෙනම් ඔය දැන් බලන්න එහෙනම් දැන් එහෙනම් ඇහි කනේ නහයේ දිවේ කයේ මනේ ස්වභාවය මොකද අනිච්ච නේද විපරිණාමයට වෙන ස්වභාවයක් නේද මේ ඒ කියන්නේ ඇහ කන නාසය දිව කය මේ ඔක්කොම සකස් වෙලා තියෙන සතර මහා භූතයන්ගෙන් නම් සතර මහා භූතයන්ගේ ස්වභාවය මොකද්ද අනිත් හැම මොහොතකම විපරිණාමයකට අන්‍යත භාවයකට පත් වෙන එකනේ. එතකොට බලන්න එක හැක් දෙකක් දෙපාරක් තියනවාද? නෑනේ. ආ එහෙමයි අසංකතයක්මයි සකස් වෙනවා ඒ විතරම සකස් වෙමින් සකස් වෙමින් යන ක්‍රියාවලිය අසංකතය තුල. එතකොට බලන්න එහෙනම් මේ මොහොතේට ගැටෙන ඇහැ ආයි ගැටෙන්න ඇහැ වෙනවද නෑනේ. මේ මොහොතේ ගැටිච්ච ඇහැ මේ මොහොතේ ඉපදිච්ච එකක් එහෙනම් නේද? එහෙනම් එතනදිම පේනවා නේද මේක මේ මේ ගලාගෙන යන process එකක් තියෙන්නේ නේ. එහෙනම් අතීත කතන්දරයක් අනාගත කතන්දරයක් කන්නේ දැන් නේද සිද්ධිය වෙන්නේ. එහෙමයි. එහෙනම් සියල්ල ඇත කියන දෘෂ්ටියෙන් මිදෙනව නේද? <laughs> සියල්ල නැත කියන දෘෂ්ටියෙන් මිදෙනව නේද? සියල්ල එකම ස්වභාවයෙන් ඇති කියන දෘෂ්ටියෙන් මිදෙනවා සියල්ල විවිධ ස්වභාවයෙන් ඇති කියන දෘෂ්ටියෙන් මිදෙනව නේද? දැන්නේ හේතු නිසා සකස් වෙන්නේ. අන්න බලන්නකො මධ්‍යම ප්‍රතිපදාව. මදපතිව හේතුඵල හේතුඵල දහමේ අවබෝධය මූලික පොයින්ට් එක. අන්න බලන්න ඒක නේද පෙන්වන්නේ බද්ධිකරත් සූත්‍රයේ අතීතන්නම් වාගමෙය නප්පටිකං කියනාගතා. ඈ යදි දීදන් පහී නැත්තම් අපච්චන් තනාගතා පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ද විපස්සති කිය. අතීතයේ ගිවිලා ඉවරයි. සරලවම කිව්වොත් අනාගතේ ඇවිල්ලා නැහැ. නේද අනාගතේට යන්නේ නැහැ කිසි දෙයක්. එහෙනම් බලන්න මේ හැම ධර්මයක්ම හටගන්නේ කොහේද? මේ පච්චුප්පන්න මොහොතේ. මෙන්න මේ මොහොතේ නේද අපිට අවදියෙන් ඉන්න කියලා කිව්වේ. ඉතින් ඒක නේද? අපි උපමාවකින් කිව්වොත් එහෙම කණ්ණාඩියකට ඔබ කණ්ණාඩියකට මේ එබෙන්න ඉස්සල්ලා ඔබේ රූපේ වැටලා තියෙනවද? ඔබ යන්නේ කණ්ණාඩියේ තියෙන රූප දකින්නද නැත්නම් එබෙනකොට ඒකේ පිළිබිඹුවකින් යමක් කරගන්නද? එහෙමයි එහෙමයි. ඒ කියන්නේ තියෙන රූපයක් දකින්න නෙමෙයිනේ කණ්ණාඩියකට යන්නේ. ඔබ අන්න බලන්න. එහෙනම් බලන්න ඔබ යන්නේ ඔබට ඔබ ඔබගේ ප්‍රතිබිම්බය ඔය කියන්නේ ඔය ඔය ඔය පිළිබිඹුව කණ්ණාඩිය වෙන්නේ ඔබ එබෙන එබෙන වාරයක් පාසා නේද? ඒ මොහොතේ නේද? එහෙමයි. ආන්න බලන්න එහෙනම් බලන්න ඔබ යන් එබෙන් ඉස්සල්ලා කණ්ණාඩියට ඔබේ පිළිබිඹුව වැටෙන්නේ නැහනේ. එබිලා අයින් වුණාට පස්සේ නැවතිලා තියෙන්නෙත් නැහනේ. එහෙනම් ඔබ එබෙන මොහොතක එබෙන හැම මොහොතකම තමයි කණ්ණාඩියට පිළිබිඹුවක් වැටෙන්නේ නේ. පිළිබිඹුවක් වෙන්නේ නේද? අන්න බලන්න. එහෙනම් බලන්න අතීතේ ඉඳන් ආවත් නෙමෙයි. නේද? වර්තමානයේට. වර්තමානෙන් අනාගතයට ගියත් නෙමෙයි. හැම එබෙන එබෙන මොහොත කියන්නේ පච්චුප්පන්න මොහොතේ එබෙන එබෙන මොහොතේ පිළිබිඹු වෙන්නේ. ඒකම නේද මේ මනස තුල වෙන්නේ. ඔන කණ්ණාඩිය උපමාව. ඒකමයි. ආන්න බලන්න. එතකොට බලන්න. එබෙන තරමටයි පේන්නේ. අන්න බලන්න. දැන් මේ එබෙනකොට මේ එබි එබි වැටලා තියෙන රූපේ ඔබේ රූපේද? කණ්ණාඩියට. ඔබේ රූපේද වැටලා තියෙන්නේ. හොඳට බලන්න ඔන්න කතන්දරේ. ඔබේ රූපෙද වැටලා තියෙන්නේ යම් පිළිබිඹුවක් වෙනවා. මේ පිළිබිඹුවට බත් කවන්න පුළුවන්ද? ඔබද ඉන්නේ ඒකේ? අන්න බලන්න. ඒක හරියට අර ඉරේලිය වැටෙනකොට කොස් ගහට වැටෙන කොස් ගහට වැටෙනවා ඉරේලිය. වැටෙනකොට ඉරේලිය ඒ හෙවණැල්ල වැටෙනවා, ගහේ හෙවණැල්ල වැටෙනවා පොළොවට. අපි තුමු ගෙඩි තියෙන කොස් ගහක් කියලා. දැන් මේ වැටලා තියෙන හෙවණැල්ලේ කොස් කඩන්න ගියොත් අපි දෙන්න. ලීරන්න ගියොත්. ඔය වගේ නේද මේ මනසේ හැදෙන ලෝකේ. අනිදස්සනයි අප්පටිකයිනේ. ආ ඉන්න බලන්න. අනිදස්සන අප්පටික ලෝකයක් නෙවෙන්නේ. මේක අල්ලන්නත් බෑ. මේක දකින්නත් බෑ. නේද? එතකොට බලන්න එහෙනම් අපිට මෙන්න මේ වගේ සියුම් සියුම් ඥානයේ දර්ශනයකට මේක ඥානයකට තමයි මේක අල්ලගන්න ඕනේ. ඒක තැනක් අපි ලෙහා ගත්ත කියන්නෙම ආහන්න බලන්න මේ ගැට ඔක්කෝම ටික ගැටෙන ලිහිනවා ඔක්කෝම ලිහි ලිහි ලිහි ලිහි ලිහි යනවා අන්න හරි ඔන්න ඕකට තමයි බුදු පියාණන් වහන්සේ මට මතකයි මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ධම්මපදයේ තියෙනවා ගාතාවක් යතා බුබ්බුලකම් පස්සේ යතා පස්සේ මරිචිකම් එවන් ලෝකං අවෙක්කන්තම් මච්චුරාජාන පස්සති කියලා ඒ කියන්නේ බුදු පියාණන්නා තේනම් කියන පෙන්වන මේම. දැන් බලන්න එන අපේ ලෝකය මේ මනස තුල හටගන්න මේ ලෝකය නේද? ඕක දකින්න කියන දීබුබුලක්සේ. කොහොමද දීබුබුලක ස්වභාවය? යථා බුබුලකම් පස්සේ කොයි විදියද? එතන එතන බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා නේද? ඈ එතකොට බලන්න මිරිඟුවක්සේ නුවණින් දකින්න දකින්න කියනවා. ඈ යථා පස්සේ මරිච්චිකම් කියනවා. ඒ කියන්නේ මිරිඟුවක ස්වභාවය මොකද්ද? අපි මිරිඟුවක් කියලා අපිට පේනවා අපි යනකොට අපිට පේනවා ඈත වතුර තියෙනවා වගේ නේද? අපි එතෙන්ට ගිහිල්ලා බලනකොට එහෙම එකක් ගන්න බෑ. එහෙම එකක් ගන්න බෑ. තව එතනට ගිහිල්ලා බලනකොට තව තැනක පේනවා අපිට. වතුර තියනවා වගේ. එතනට ගිහිල්ලා බලනකොට එතනත් මේ විදිහමයි. එහෙනම් තියනවා වගේ පෙවුනට එහෙම එකක් ගන්න බෑ. අන්න බලන්න එහෙනම් මිරිඟුවක්සේ නුවණින් දකින්න කියලා කියනවා. අන්‍යයා මරණේ ඉක්මවනවා කියනවා. ඔය කිව්වේ කාය කතාවද? අපේ කතාව නේද කිව්වේ? <laughs> ඔබේ කතාව නේද කිව්වේ? ආන්නාරි. ඔබේ කතාව නේද ඔය කිව්වේ? අන්න බලන්න. ඈ එතකොට බලන්න මේ මේ හැම තැනකම ධර්මයේ එහෙනම් තිබිලා තියෙනවනේ. අපේ අපේ තියෙන මේ ප්‍රඥාවේ මදිකමක් නිසායි අපිට මේක අහු වෙලා නැහැ. උන්නාන්සේ හැම තැනකම අපිට පෙන්වලා තියෙනවා. එහෙනම් බලන්න මේ කොලයක් වැටෙනකොට අපි දැක්කේ එළිය ගහක කොලයක් වැටෙනවා නේද? අපි දැක්කේ නෑ මේ හිතේ නිරෝධයක් ඒ කොලයක් පිටට එනවා කියන තැන හිතේ නිරෝධයක් අපි දැක්කේ නෑ නේද? මේ හිතයි නිරුද්ධ වෙන්නේ කියලා. ඈ අන්න බලන්නකෝ නේද? ඒකට බලන්න එහෙනම් අපිට මේ ඥානය වැඩෙනකොට මේ තීක්ෂණ ඥානය එන්න ගන්න. එහෙනම් අපිට අපිට පේනව නේද? මොකක් වුණත් අභ්‍යන්තර ආයතන මොන ආකාරයකට ගැටුණත් ලෝකේ හැදින්නේ මේක ඇතුලේ. <laughs> ඒ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. <laughs> නේද? ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් බලන්න අපි වටිනාකම් දීපු ඔක්කොම ඇලිච්ච ඒවා, ගැටිච්ච ඒවා ඔක්කොම රැවටිලා නේද? අපි ඔක්කොම මේවා එළියට නේද දැම්මේ? අපි එළියට නේද දිව්වේ. ඈ එන බලන්න සංකල්පීය වශයෙන් ගොඩනැගිච්ච ලෝකෙක සංකල්පීය වශයෙන්මයි සංකල්පීය රාගයක් නිසාමයි ඇලිලා තියෙන්නේ. නේද? ගැටිලා තියෙන්නේ. ඈ මේ ගැන අපි දැනගෙන හිටියේ නෑ. අන්න ඔතනට අපි කොටු වෙච්ච තැනදී එහෙනම් අපිට එහෙනම් මේ බාහිරේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හම්බ වෙනවනේ. කිසිම ගැටලුවක් එහි නෑ. මෙහි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නේද? ආන්න බලන්න. ඒකත් කෙන කෙනාට එහෙනම් හැදෙන ලෝකයේ බලන්න පෞද්ගලිකයි. නේද? ඔබේ ලෝකයේ ඔබේ ආයතන හයට අනුරූපවයි. ඔබේ කෙලෙස් වලට අනුරූපවයි ඔබේ ලෝකයේ ගොඩ නැගෙන්නේ. එහෙනම් ඔබේ ආයතනත් ඔබට එක ෂණයක් පනවන්න බෑ. නේද? ඇයි? ඒ ආයතන හැම එකකම ස්වභාවය මේ මොහොතේ හටගන්න එකක්. ඇහැ කියන්නේ තියෙන එකක් නෙමෙයි. දැන් ඉපදෙන එකක්. ජාති ධම්ම සූත්‍රේ. නේද? ඇහැ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ. රූපේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ. ඈ අන්න බලන්න චක්කු විඥානයේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ චක්කු සම්පස්සේ වේදනාව ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ ඔය මොකද්ද පෙන්වුවේ තිස්පොළ විදර්ශනාව නේද ඔය පෙන්වුවේ උතන ආයතන හයට අන්න බලන්නකෝ තිස්පොළ විදර්ශනාව පෙන්වුවේ ඔය ඔය ආයතන හයට දාලා පස්සරක් හය තියයි ඉතින් ඕකනේ දකින්න කිව්වේ ඉතින් ඕකනේ දකින්න කිව්වේ ඕක දැක්ක කියන්නේ අරක දැක්කනේ ඉතින් ඔතන දැකින්නේ මොකද? අනිත් පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්තනේ. අනිත් පැත්තෙන් දකින්න. ඔය හට ගැනීම තුළනේ ලෝකේ හටගන්නේ. ආන්න බලන්නකො. එහෙනම් අපි මේ දකින්නේ මොකද්ද? මොහොතක් මොහොතක් පාසා හටගන්න සලායතන ලෝකෝ ලෝකෝ කියපු තැන නේද? සලායතන ලෝකේ නේද දකින්නේ? සලායලෝ සලායතන ලෝකේ හටගන්න හැටි දැක්කා කියන්නේම Nirodhi නේද ඉන්නේ? ඒ අවබෝධය ඉන්නේ. එහෙනම් එතනම සලායතන ලෝක Nirodhi නේද ඉන්නේ? <laughs> ඉතින් ඒකනේ. ඉතින් ඔක ඔතනින් නිරුද්ධ වෙච්ච තැන බලන්නකො. ඔතනින් එහාට ගමන නතර වෙනවානේ. ඈ ඔන්න ඕක දැකපු කෙනාට නේද පේන්නේ. එහෙනම් මේ ඇහක් තියෙන එක මෙච්චර කාලයක් සැපක් කියලා හිතපු එක ඇහක් කියන්නේම දුකක් කියලා. <laughs> ඇහැ ඉපදුනා කියන්නේම <laughs> නේද? අන්න බලන්න. ඇහැ ඉපදෙනවා කියන්නේම පංච උපාදානස්කන්ධයක් හටගන්නවා හිතක් හටගන්නවනේ. හරිනේ? එහෙනම් ඇහැ තවද්ද දුකද්ද දැන්? අන්න ආර්යවරු දකින්න ඇහෙන් පීඩ දැන් දකින්න නේද? ඇහැ කියන්නේම දුකක් කියලා. අන්න ඇහි ඉපදීම දුකක් කියලා දකින්න නේද? එහෙනම් බලන්න ඉස්සල්ලා ඇහැ ඉපදෙනකොට ආස්වාදයක් ආවේ. දැන් ඇහැ ඉපදෙනකොට ආස්වාදයේ සැපක් නෙමෙයි ඉන්නේ අන්න බලන්න ආස්වාදයේ දුකයි කියලා එනවා. හ්ම් ඇහි ඉපදීම දුකක්ම කියලා එනකොට බලන්න ආස්වාදය ඉස්සල්ලා ඇහෙන් ආස්වාදයක් ගත්තේ. නේද? ඇහෙන් වින්දනය කරේ. ඇහෙන් අන්න බලන්න. ඇහෙන් පුළුවන් තරම් වින්දනය කරා. ආස්වාදයේ සැපයි කියන තැන අහුවෙලා හිටියේ. දැන් දකිනවා ඇහැ ඉපදෙනවා කියන්නේම දුකක් ඉපදෙන්නේ කියලා. අන්න බලන්න. ආස්වාදයේ දුකයි කියන තැනට චින්තනය පෙරලෙනවා. මොකද්ද දැන් ඔය ආර්යවරු දකින ඇහැ නේද ඉපදිලා තියෙන්නේ. නේ? අන්න බලන්න. ආස්වාදයේ දුකක් වෙච්ච තැන කවදාවත් පස්සපච්චයා වේදනාව කියන තැනින් සෝමනස්ස සහගත සුඛ වේදනාව හට ගන්නවද දැන්? වේදනාව දුකයිනේ. වේදනාව දුකයි. ආ වේදනාව දුකක් වෙනකොට දුකට කවුරුත් කැමති වෙනවද? කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. එහෙනම් වේදනාපච්චය තණ්හා වෙනවද? ඒකට ඇලෙනවද කවුරුක්වත්? කැමති වෙනවද කවුරුක්වත්? අන්න ගමන නතර වෙන තැන. අන්න බලන්න තණ්හාව තණ්හාව දුර වෙන තැන. අන්න ගේ හදන බඩුව කැඩෙන්න ගන්න තැන නේද? එතකොට බලන්න ඔන්න ඔතන මම තව පැත්තක් පෙන්නන්නම්. දැන් බලන්න එහෙනම් මෙච්චර කාලයක් අපි දැම්මා අපි රැවටුනේ මේ එළියේ තියෙන අපිට අපිට ලෝකේ අහුනේ කොහොමද? හොඳ අය එළියේ ඉන්නේ නේ. අරයා හොඳ කෙනෙක් අරක හොඳ දෙයක්. නේද? ඔක්කොම බාහිරින්නේ දැන් ඔය. අරයා කොහෙන්ද බාහිරින්? අරක කොහෙන්ද බාහිරින්? එහෙනම් හොඳ කෙනා හොඳ දේ අහුනේ එළියෙන්. ඔන්න බලන්න රෙඩි. නරක කෙනා නරක දේ හම්බුනේ එළියෙන්. එහෙනම් හොඳ අය නරක අය එළියෙන් අපිට කවදාකවත් හම්බ වෙලා තියනවද? අන්න දැන් අපිට තේරෙනවා වැඩි. කවදාකවත් හම්බ වෙලා නැහැ. එතකොට බලන්න සැප ගෙනල්ලා දුන්නේ අරයා. දුක ගෙනල්ලා දුන්නේ යා. සැප ගෙනාවේ මේ දේ නිසා. දුක ගෙන මේ දේ නිසා. ඔය කිසිවක් එළියේ තියනවද දැන්? එළියෙන් හම්බ වෙලා. සැප කවදාකවත් එළිය තිබිලා තියනවද? දුක කවදාකවත් එළිය තිබිලා තියනවද? ආන්න බලන්න. සැප ගෙන දෙන දේවල් එළිය තිබිලා තියනවද? දුක ගෙන දෙන දේවල් එළිය තිබිලා තියනවද? ආන්න බලන්න. දැන් අපි මේ දකිනවා නේද සංකල්පීය වශයෙන් කෙනා කෙනාගේ කෙනා කෙනාගේ මේ මනස තුල ගොඩනැගෙන දෙයක් කියලා මේ සංකල්පීය වශයෙන්. එහෙනම් මේකම තමයි කිලිස් නේද? එහෙනම් බලන්න ඒ රැවටිලා අපි එළියට ඒ කියන්නේ මේක එළියට දාපු තැනම නේද අපි රැවටිලා තියෙන්නේ. ඒක නේද මුලාව කිව්වේ. ඒක නේද මෝහය කිව්වේ. මේ රැවටිලා බව නොදන්නාකමම නේද අවිද්‍යාව. අනිත් පැත්තට. අවිද්‍යාව. එහෙමයි. මේ මූල ධාතුව නිසා නේද දිත්තේකට එහෙනම් ගියේ කෙලින්ම. අන්න බලන්න. දැක්කද වැඩි. ලෝකයේ තියෙන්නේ මෙතනයි. අපි දිත්තේකට ගියා නේද? දිත්තේ සකස් වුණේ එහෙනම් අවිද්‍යාවෙන්ම නේද මේ දිත්තේ සකස් වෙලා තියෙන්නේ. දිත්තේ සකස් වෙච්ච තැන අවකාශය කියන්නේ මෙහෙනම් අවිද්‍යාව නේද? කන්න බලන්න. දිත්‍ය සකස් වෙන්න නම් අවකාශය සකස් වෙන්න ඕනේ. එහෙනම් මේ අවකාශය තුල අවකාශය සකස් වෙච්ච තැන තමයි දිත්‍යක් අහුවෙන්නේ. එහෙනම් අවකාශය කියන්නේ අවිද්‍යාවනේ. අන්න බලන්නකෝ. එතකොට මේ අවකාශය තුල යමක් කියලා අහුවෙච්ච තැනම කියන්නේ කාලය. පැවැත්මක්. පැවැත්ම කියන්නේ කාලය නම් කාලයක් වෙන්න නම් අන්න බලන්න. කාලයක් වෙන්න නම් යමක් කියලා හටගන්න නම් දුක දුක හටගන්න හේතුව දුක හටගන්න හේතුව තණ්හාව නේද? එතකොට බලන්න යමක් කියලා අහුවෙච්ච තැනම දුක්ඛාරී සත්‍යය. දුක හටගන්න හේතුවම තණ්හාව නම් කාලය කියන්නේ තණ්හාවට නේද? එහෙමයි. අන්න බලන්න දැන් බලන්න මේ හරි පුදුම විදියට මේක අපිට අහුවෙන්නේ. එතකොට බලන්න අපි මේ බාහිරත් එක්ක එහෙන ඇලෙන ගැටෙන ලෝකේ අඩුවෙන් අඩුවෙන් අවකාශය නේද අඩුවෙන්නේ. ගැටෙන දේත් එක්ක එන්න එන්න අඩු වෙනකොට තණ්හාව නේද දුරු වෙන්නේ. එහෙනම් බලන්න ගැටෙන එළියේ මේක වටිනාකම දීපු එක අඩු වෙන්න අඩු වෙන්න තණ්හා කාලේ අඩු වෙනවා ඒකට ගැටෙන. කාලේ අඩු වෙනකොට ඊගාවට ඊගාවට ආයිත් ඒකට ගැටෙන්න තියෙන අවකාශය අඩු වෙනව නේද? සකස් වෙන අඩු අවකාශය. ඕක නේද අපිට මේ අපිව දිය වෙලා යන තැන. කාලය සහ අවකාශය. ආන්න බලන්න. ගැටෙන කාලය අඩු වෙනකොට වටිනාකම අඩු වෙන්නේ. අන්න බලන්න. ඒකට වටිනාකම අඩු වෙනවා කියන්නේ කාලය අඩු වෙනවා. කාලය අඩු වෙනවා කියන්නේ තණ්හාව ගෙවෙනවා. තණ්හාව ගෙවෙනකොට බලන්න ඊළඟ සැරේට ඒක සකස් වෙන අවකාශය ඊට පොඩියට නේද සකස් වෙන්නේ. ඒ ප්‍රමාණයට අවිද්‍යාවත් දුරු වෙලා. අන්න බලන්න. ඊගාව සැරේ ඉස්සල්ලටත් වැඩිය අඩුවෙන් තමයි ඒකට වටිනාකම. අන්න ওই විදිහට නේද ගෙවෙන්නේ. මේ අනුවරන්න ගිවිට යන්න අර උදැල්ලි විට උදැල්ලි විට ගෙවෙන විදිිය ඔති ඒක නේද සාදු සාදු අන්න බලන්න එහෙනම් බලන්න අපි හිත් අපිට සැප දුක් උපේක්ෂා කියලා තුනක් අපි අහුවෙලා හිටියා. එතකොට බලන්න දුක්ඛෝ ලෝකෝ පටිච්චිතාන හටගන්න හිත දුකක්ම නම් ගේන්නේ සැප කියන තැනත් දුකක්ම නේ තියලා තියෙන්නේ. <laughs> එතකොට බලන්න ඔන්න බලන්න දැන් තැන. දැන් බලන්න සැප කියන තැන දුකම තීච්ච තැන දුක මතමයි සැප හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් රැවටීමක්මයි එතන තිබිලා තියෙන්නේ. එහෙනම් බලන්න සැප බිඳුවයි දුක බිඳුවයි කියන තැන තමයි සැප නැති දුක නැති තැන තමයි අදුක්කම සුඛ කියන්නේ. දට්ඨප සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම. සැප දුකක් හැටියට දකින්න, දුක හුලක් හැටියට දකින්න, අදුක්කම සුඛ අනිච්ච හැටියට දකින්න කියනවා. අනේ ඔබට වැටහෙවා මේ ගැඹුරු දහම් කරුණ. සාදු සාදු සාදු සාදු. ඔබට මේක වැටේවා. ඔන්න බලන්න. දැන් ඔබ දැක්ක නේද? සැප දුකක් හැටියට දැක්ක නේද? ඔන්න බලන්න. දුක දුක උලක් හැටියට දකින්න කියනවා. දැන් බලන්න කකුලක උලක් ඇනිලා තිබුණොත් කකුල තියන්න තියන්න මේ උල ඇතුළට බහින්න බහින්න ආයිත් දුකකටම නේදපත් වෙන්නේ. දුක. එහෙනම් දුක උලක් හැටියට තේනවා. දැන් දකින්න නේද ඔබ? මේ ගමනේ මේ ගමන මේ මේ ධර්මයේ නොතීරී යන මොහොතක් මොහොතක් පාසා උපදින්නේ පංච උපාදානස්කන්ධය දුකෙන් දුකකටම නේදපත් වෙන්නේ. අන්න බලන්න. අන්න බලන්න දුක හුලක් හැටියට දකින්න කියනවා. එතකොට බලන්න අදුක්කම සුඛ අනිච්ච හැටියට දකින්න කියනවා. ඔන්න බලන්න. දැන් බලන්න. අන්න බලන්න හිර අපි ඉන්නේ ඔන්න ඔතන. අපි දන්නේම නැති පොයින්ට් එක ඔන්න ඔතන. හොඳේ? අද ඔබ මේක විසඳ ගන්න. හොඳටම අහගන්න. ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් බලන්න සැප තියෙන තැනම දුකක් නම් ඒ කියන්නේ සැප තියෙන ප්‍රමාණයටම දුකම නම් එතන රැස් වෙන්නේ ඒ වෙලාවේ වටිනාකම කීයද? ඒ කියන්නේ ධන එකයි ඍණ එකයි වගේනේ. බිඳුව නේද? ඔන්න බලන්න ශුන්‍ය පොයින්ට් එක. ඔන්න බලන්න ශුන්‍ය පොයින්ට් එක. ශුන්‍ය පොයින්ට් එක කියන්නේ උපේක්ෂාව නේද? වටිනාකම බිඳුවයි. එතකොට බලන්න උපේක්ෂාව කියන තැනම නේද අපි එළියට දාලා රැවටිලා තියෙන තැන. ඒ කියන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔන්න බලන්න. සැපත් නැති දුකක් නැති කෙනතම් තමයි උපේක්ෂාව කියන්නේ. මම මේ කියන්නේ මෝහ උපේක්ෂාව ගැන. පෘතග්ජනයා ඉන්න තැන. එහෙමයි. ඔන්න බලන්න. එතන වටිනාකම බිඳුවයි. හරිද? වටිනාකම බිඳුව බිඳුවක නිසා නේද ඕන වෙන්නේ. හොඳට අහගන්න මේක. වටිනාකම බිඳුව නිසා තමයි ඕන වෙන්නේ. ඕන වෙන්නේ සැපද දුකද? සැපක් ඕන අන්න බලන්න සැපක් ඕන වෙන්නේ එහෙනම් හොයාගෙන යන සැනකොට සැපයි කිය සැප හොයාගෙන යනකොට එතන තියෙන්නම දුකක් නේද මේක නේද රැවටි දුකක් තියෙන්නේ අන්න බලන්න එමය අර කොච්චර ගියත් මේක 0 වීම ආයි 0 වෙනවා අන්න අන්න බලන්න එහෙනම් එතන නේද සමුදේ ධර්මයේ ඉන්නේ අනිච්ච කියන ධර්මතාවය අන්න බලන්න උපේක්ෂාව අනිච්ච වෙන්නේ ඔන්න එහෙනම් බලන්න මේ වටිනාකම බිඳුව නිසා යෝන වෙන්නේ ඕන වෙන්නේ සැපක් සැපක් කියලා හොයන් යන තැනම තියෙන්නේ ආයි දුකක්. ආයි සැපක් කියලා හොයන් යන තැන ආයි දුකක්. ආයි සැපක් කියලා හොයන් යන තැන ආයි දුකක්. ආයි දුකක් එන නිසා ඒ සැප තියෙන ප්‍රමාණයටම දුක එන නිසා වටිනාකම බිඳුව නිසා නිසා අපි මේ ආයි හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ඒ කියන්නේ පවතින මොහොත දුකක් නිසා නේද ආයි සැපක් හොයාගෙන යන්නේ. ආ ඔබතුමාට ඔබට මේ තේරෙනවද මේ ගැඹුරු කතාව? එහෙනම් බලන්න මේ උපේ මෝහ උපේක්ෂාව කියන තැනයි අනිච්ච කියන්නේ. මේ මේක නිසාමයි දුකටපත් වෙන්නේ. අන්න බලන්න යමක් අනිච්ච නම් දුක කියලා කිව්ව එක ඔබට ආයි තේරෙනවද? එහෙමමයි සාදු සාදු සාදු. යමක් අනිච්ච නම් දුකයි ඒ දුක නම් අනත්තයි කිව්ව එක තියෙන අසාරයක් මොනේද හොයාගෙන යන්නේ පැටලිලා දැලට. මාර්යා ගුගුලට. ගැලපීම් එමමයි ගැලපිලා එන හැටි. එමමයි. අන්න බලන්න එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දට්ටබ්බ සූත්‍රයේ කෙනෙක්. එහෙනම් බලන්න මේ සැප දුක් උපේක්ෂා කියන්නේ වේදනා තුන නේද? වේදනාවට නේද? එහෙනම් වේදනාවේ තැප, සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. එහෙනම් ඔබට පේනවා නේද? සැප දුක් උපේක්ෂා කියලා කියන්නේ තුනක් එකක්ද දැන්? දුකක්ම නේද? සැප කියන තැනත් දුකක්, දුක කියන තැනත් දුකක්, අදුක්කම සුඛ කියන තැනත් දුකක්ම නේද තියෙන්නේ? ආන්න බලන්නකෝ. දැන් එහෙනම් වේදනාව තුනක් තියෙනවා දෙකක්ද තියෙන්නේ? එකයි. එහෙනම් ඔබ වේදනාව නේද පිරිසිදු දැනගත්තේ දැන්? තුනක් නෑ එකයි කියලා. <laughs> <laughs> ඒ ඒ ඒ ඒ එතන ස්වභාවය මොකද? අනිච්ච ස්වභාවයක් තියෙන නේද? යමක් අනිච්ච නම් දුකම නේද? ආයි බලන්න දෙයක් නැහැ නේද? <laughs> බලන්න මේ අනිච්ච දුක්ඛ. ආ අන්න බලන්න යමක් අනිච්ච යමක් අනිච්ච නම් දුක්ඛ නම් අන අනත් ඊළඟට වැටෙනවා. ඒක ගන්න සාරවත්දයක් තියනවාද? කිසිම සාරයකින් ආන්න බලන්න. ඒ කියන්නේ මේ ආන්න බලන්න මේ මානසික හැදෙන ලෝකෙ තුල කිසිම සාරයකින් ගන්න දෙයක් තියනවාද? අසාරව දෙයක් තියෙන්නේ. හරිට අර කොස් ගහේ කොස් හෙවණැල්ලේ කොස් කොස් ගහේ හෙවණැල්ලේ කොස් කඩන්න ගියා වගේ වැඩක් නේද? ආනිර්ගේ වතුර ආවෙන්න බලන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දට්ටප සූත්‍රයේ කෙනෙක් වේදනාව පිළිසින් දැනගත්තොත් එයා මේ භවයේදී මාස්ටර් සර්කල් සර්වේ කළා මෙතනින් නිදහස් වෙනවා කියනවා. එහෙනම් ඒ කව ගන්නද කියලා තියෙන්නේ? සාදු සාදු සාදු. ඔබ ගැන මම ගැන නේද මේ කියලා තියෙන්නේ? හාන්න බලන්න වෙඩි. ඈ අන්න බලන්න. එතකොට බලන්න එහෙමනම් මං හිතනවා ඔබට මං හිතනවා පරියායන් ගානකින් එකමදී එකමදී එකමදී කරකෝල කරකෝල අපි ගානකින්ම බැලුවනේ. මට හිතෙනවා අපේ මහත්තයා සාදු සාදු සාදු මේ මගේ නල් නල්ලලට අත් දෙක තියාගෙන අත් දෙක ගියා හිරිගඩු ඔක්කොම පිපිලා දෙන්නේ මහා ගාම්භීර දහමක් හැම තැනම ගොඩුවේ එක තැනකට ගොනු ගොනු වුණා ඔබතුමාගේ මට කියන වචන නෑ අපේ මහත්තයා මහා ගහම්බීර දහම ඔක්කොම එකට කැටි වුණා ඔක්කොම එකට කැටි වුණා සම්බන්ධ වුණා ආශ්චර්යය ඇත්තටම මේක තමයි ආශ්චර්යය ඒ ඒ ලෝක විදූ කියන ඒ මහා ප්‍රඥාවන්තයා ඈ ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරේ මෙන්න මෙවැනි දහමක්. බලන්න අපි මේ දහම අපිට මේ දහම හමු නොවීමතු අපි මේ දහම කොහෙටද ලබු කරලා තිබුණේ කියලා. නේද? එහෙනම් බලන්න අර ගඟට බහින්න තොටුපළවල් ටික ඔබතුමාට දැන් පේනව නේද? හැම තැනකම කියලා තියෙන කතන්දරේ මොකද්ද කියලා. හැම තැනකම කියලා තියෙන ওই කතන්දරේමයි. හැම තැනකම. ආන්න බලන්නකෝ. ඈ එතකොට බලන්න එහෙමනම් අපේ ප්‍රප්පේ අඩුපාඩුවක් තියෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේක අපිට පෙන්නනවා. පෙන්නලා තියෙන ඕන තරම්. අපේ අඩුපාඩුව නිසාමයි අපිට මේක හෙන්නේ නැත්තේ. කාගේවත් වරද්දක් නෙවෙයි. අපේමයි අඩුපාඩුව. මේ පැත්තේ අඩුපාඩුව නිසාමයි ඇහිලා නැත්තේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් එහෙනම් අපි මේක අපිට නොතේරෙනකන් අපි අරයට බැන්නා මෙයාට බැන්නා අර පස්සේ දිව්වා මේ පස්සේ දිව්වා ඒකක් නෙමෙයි හැබැයි ඒ ඔක්කොම උපනිශ්‍ය වෙලා තියෙනවා මෙතනට එන්න අපේ කෙනෙක් අපේ අපේ අත් දෙක අල්ලලා එකතු කරලා වඳින්න පුරුදු කරන සාදු කියලා ඒකත් අපිට උපනිශ්‍ය වෙලා තියෙනවා මේ ගමනේ වෙසක් කාඩ් එකක් දැම්මනම් වෙසක් සමයක පොඩි කාලෙදි හරි ඒකත් ඒ සද්ධාවත් උපනිශ්ෂ වෙලා තියෙනවා ලෞකිකව මෙතෙන්ට එන්න. එතකොට අන්න බලන්න අපි බකට් එකක් වෙසක් කූඩුවක් අපි මැටි පහ අපි පහනක් පත්තු කරන බුදුන් පියාණන් වහන්සේ කෙනෙහිට කෙරින්ට මලක් පූජා කරන ඒකත් උපනිශ්ෂ වෙලා තියෙනවා මෙතෙන්ට එන්න. එකක්වත් කිසිවක් අහේතුක නැහැ. සියල්ල හේතුඵලයි. සියල්ල හේතුඵලයි. ඒකමයි දකින්න ඕනේ දේ. ආන්න බලන්න එහෙනම් යමක් අනිච්ච නම් දුක නම් අනාත්ත නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද දැන්? ආන්න <laughs> බලන්න නේද? අපිට දැන් ඒක හොඳට පැහැදිලි නේ. මේක මම නෙමෙයි මේක කෙනෙක් පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි නේ. එහෙනම් මම කියලා කොහෙවත් ගන්න තැනක් නැහැ මේකනේ. ධර්මියෝම ධර්මියෝ පවත්වන ධර්මියෝම ධර්මියෝ පුරවන ධර්මියෝම ධර්මියෝ රැගෙන යන සංසිද්ධියක්. නේද? හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබට මේ මේ මේ මේ විවරණය ප්‍රමාණවත් කියලා අදට අපි ආයි දවසක හම්බ වෙමු. ඈ ආශ්චර්යමත් දහමක් ඔබ නිසා මටත් මේ ධර්මයේ රස විඳින්න අවස්ථාවක් ලැබුණා. අප්‍රමාණ පුණ්‍ය කුසලයක් ඔබට ඒකට. මොකද මේ ධර්මයේ කිමි දෙන්න, මේ ධර්මයේ තුල කිමි දෙන්න මටත් අවස්ථාවක් ඔබ උදා කරලා දුන්නා. ඔබට ඒ ඒ ඒ මා ලැබූ මේ මේ මේ මේ අපි මන් දන්නේ කොච්චරක් අපි වෙලා මේ මේ ධර්මයේ තුල කිමිදි වුණාද කියලා. ඒ කාලය තුල අපි සියල්ලෙන්ම මිදිලා මේ ධර්මයේ උතුම් බුදු පියාණන් වහන්සේවම ධර්මයෙන් අපි ස්පර්ශ කර කර හිටිය හැම ශණියක්ම නේද? ඒ හැම ශණයකම අපි දැක්ක බුදු පියාණන් වහන්සේව ධර්මයේ ආශ්චර්යයක් ආශ්චර්යයක්. ඉතින් ඒ අවස්ථාව මටත් අප්‍රමාණ අප්‍රමාණ සතුටක්, ඊරාමිස සතුටක්. ඇත්ත ඔබ නිසායි ඒක මට විවර වුණේ මේ මොහොතේ. ඉතින් ඒක හේතුවකට නෙමෙයි. නේද? ඉතින් ඒ අවස්ථාව මට උදා කරලා දුන්නට ඔබට අප්‍රමා ඒ ඒ ඒ ඒ මා ලැබූ ඒ ඒ අප්‍රමාණ සතුට තුළ යම් කුසලයක් වඩනවා නම් ඔබට ඒ සියලු පුණ්‍ය කුසල් මා අනුමෝදන් කරනවා. ඔබට මේ නිවන මේ මේ මේ අවසාන කයක් දරලා මේ භවයේම අවසාන භවය කරගෙන නිවන පූර්ණේ පූර්ණේ පිණිස මේ සියලු පුණ්‍ය කුසල් ඔබට අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ මහත්තයා මට ඇතර මට හිතාගන්න බෑ ඔබතුමාගේ දේශනා ප්‍රාතිහාරය ඒක ඔබතුමාගේ මහා පාරමිතාවක් මයි ඒක පැහැදිලිවම ඒ දේශනා ප්‍රාතිහාරය ඇතුළේ ගොුණුවෙච්ච මහා ධර්මස්කන්දය ඒක ඒක ඇත්තටම ඒක එක කියාගන්න බෑ ඒ තරම් මේ අර සරලෝ කිවතින් අර තියන ගැප් ගැප් සමහර අපේ දේවල් තිනට ගැප් ෆිල්ලෙනවා කියලා අන්නේ ඒ ඒ ගැප් මේවා ඇයි මෙහෙම මෙහෙම සම්බන්ධ එක අර යම් ඉංගි තිබුණට ප්‍රත්‍යක්ෂව ප්‍රායෝගිකව මේ මොහොතේ ඒ සම්බන්ධතාවය ඒ ධර්මය ඒ ධර්මයන් ධර්මයන් තුළ ගැලපිල යන ඒ සියලු ධර්මයන් සබ්බේ ධම්මා ඒ ගැලපිච්ච ගැලපීම වචන කරපු ඒ දේශනා ශෛලය ඇතුළේ අපේ මහත්තය මහිතන්නේ ඒ කියන්නේ මහා ප්‍රාතිහාරයක් ඒක ඒක වචන නෑ කියන්නේ එක මහා ප්‍රාතිහාරයක් ඔබ ඔබතුමාගේ ඒ ඒ දේශනා ප්‍රාතිහාරයම ඇති මේ අත්භවය තුළම ඔබතුමාගේ අවබෝධය තුළින් මේ අත්භවය තුළම වහවහාම උතුම් වූ අරිහත් ඵලයම පූර්ණය කළා සදහටම මේ දුකෙන් මිදෙන්න. ඒක ඒක ඒක ඒක ඒක එහෙමමයි සාදු සාදු සාදු. සාදු සාදු සාදු මට ඇත්තටම ඇත්තටම මේක තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය. අద్భుතමත් ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒක එදා දැනිච්ච නිසා තමයි අර රජවරු සිටවරු මහා ධන කුවේරයෝ ඒ සියල්ල දාලා ඇවිල්ලා නේද? පහනක් නිවුන වගේ නිවිලා ගියේ නේද? එතකොට බලන්න අර දාමරික අර බලන්න ඒ සොරුන් එතකොට බලන්න අර අඟුලිමාල වගේ අය අර එතකොට අර ආලෝක වගේ යක්ෂියෝ দমনය වෙලා බලන්න මේ ප්‍රාතිහාරයේ ධර්මයෙන්ම සිද්ධ වෙච්ච ප්‍රාතිහාරයක් නේද? ඒ ප්‍රාතිහාරය ඒක ධර්මයේම ආශ්චර්යයක් ඇත්තටම. ඒකමයි අපේ මහත එහෙමමයි එහෙමම මේ ධර්මයා විසින් ධර්මයා පුරෝණවා කියන එක අපි මහත්තය ඒක ඒක පුතුම මහස්චරයක්ම ඒ ඒ සංස් ඒ ක්‍රියාවලියයි මේ අපේ කතාබ හැතුළේ වුණේ මම දකින්නේ සරලෝම කිවෝතින් සරලෝම කිවෝතින් ලොකු ලොකු විග්‍රහයන් එක්ස්පලනේෂන් නැතුව සරල වනේ මේ ධර්ම ධර්මයෝ විසින් ධර්මයෝ පූර්ණය වුණා අන්න හරි. ඒකම තමයි ඇත්තටම උනේ. ඒකට බලන්න එහෙනම් ඒ ආශ්චර්යය තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. හොඳමයි. එහෙමනම් සාදු සාදු සාදු අපේ මහත්තයා අපේ මහත්තයා මේ අවස්ථාව අද ඔබතුමාගේ වටිනාව කාලය කැප කරලා මේ මොහොතේ මේ සියලු මා වෙනුවෙන් නෙමේ සියලු දෙනා වෙනුවෙන් මම හිතන්නේ ඔබතුමා මේක ඒ කටයුතු කරන්න ඇති රෙකෝඩින් එකක් කරන්න නැති නේද අපේ මහත්තයා? නැවත අහන්න. අනිවාර්යයෙන්ම. සාදු සාදු සාදු සාදු සාදු. ඉතින් සියලු දෙනාගේ මේ ප්‍රඥාවන්තයන් පහළ වෙලා ඉන්න යුගයක් හැමතැනින්ම හෙන්නේ මහා ධර්මය ධර්මස්කන්ධයන් උත්තමයන් වහන්සේලා පහළ වෙලා ඉන්නවා මහා කල්යාණ මිත්‍රයන් වහන්සේලා පහළ වෙලා ඉන්නවා ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා ඒ උතුම් කාලයක ඔබතුමා වැනි ඒ ඔබතුමා වැනි උතුම් මහා මහා සත්පුරුෂයෙක්ගෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ අහන්න ලැබුණු මහා ධර්මස්කන්ධය ඇත්තටම මම හිතන්නේ කිවෝතින් අර මහා ලොකු කාලයක් ඔය හෝය හිටපු දේවල් එක තැනකට කැටි වුණා වගේ එක එක තැනකට කැටි වුණා මේ සම්බන්ධ සම්බන්ධ වනේ නැති සම්බන්ධ වෙන විදිය දැනුන නැති අවබෝධ වුණ නැති දේවල් සම්බන්ධ කරා වගේ සම්බන්ධ කරා සම්බන්ධ වුණා ඔය වගේ මහා කටයුත්තක් මෙතන වුණ ඇත්තර මේක ඔබතුමාට දැනෙනවා මම මේ කියන කාරණේ මට වචන වචන වචන වලින් කියන්න බෑ ඇතරම සමහර දේවල් ඇතරම වචන කරන්න බෑ නමුත් මේ ඒ ඇතුලාන්දේ තියෙන හැඟීම ඔතුමාට දැනව ඇති කියලා මම විශ්වාස කරනවා ඒ හැම දෙයකටම හැම වචනයකටම හැම හැම හැම දෙයකටම අප්‍රමාණ පින් අප්‍රමාණ පින් අප්‍රමාණ පින් උතුම් වූ නිවන් පූර්ණයම පිණිස ඒ සියලුම සියලුම පුණ්‍ය කුසල සම්භාරයන් එකසේ හේතු වේවා හේතු වේවා හේතු වේවා අදිෂ්ඨාන කරනවා ඒක එලෙසම වේවා එසේම වේවා එසේම වේවා සාදු සාදු සාදු සාදු සාදු ඒ ඔබේම ඇත්තටම ඔබේ තියෙන පුණ්‍ය කුසලයක්මයි ඒක නැත්තම් එහෙම විවර වෙන්නේ නැහැ <laughs> ඇත්තටම ඒක මේක තව අහන්න තව කට්ටිය ඇති ඒගොල්ලන්ගේ පුණ්‍ය කුසලයක් මෙතනට ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් ආ ඒක තමයි ඇත්තටම. ඉතින් එහෙනම් මේ හැමෝටම අපි මේක අහන්න සලස්සමු. ඒ හැමෝටම මේ අවබෝධ මේ මේ අහලා ඒගොල්ලන්ට පහන නිවුන වගේ නිවිල යන්නම ඒ සියලු දෙනාටම හේතු සැකසීවා කියන ඒ සුන්දර අදිෂ්ඨානින් අපි එන සමුගම එන තෙරුවන් සරණයි ඔබතුමාට. තෙරුවන් සරණයි මත නිවනම වෙත්වා. නිවනම වෙත්වා. තෙරුවන් සරණයි.